වුණයි. ඒ ඉතින් මේ වස්සගතවසු අතේ ඒ කියන්නේ ධානවල රූප ධානවල හිටියක් දකින්නේ නැහැ නේම දෙයක්. අපිට මේ අපි මේ කියන්නේ සුද්ධ කරා. ඒ කියන්නේ මේ අර දෘෂ්ටි නැති කරන්න කියන්නේ. ඕකේ කතා ගොඩක් තියෙනවා අර දෙයියෝ දැක්කා මේ දෙයියෝ මිනිසුත් එක්ක කරටක් දාගෙන ඔය කතා කරන විදිහ තමයි දැන් කතා පොත් කියලා තියෙන්නේ. දැන් ඒ දෙයියෝ කියලා නෑ එකම මිනිහෙකුටවත් දෑ බුදු කෙනෙක් පාරවලයි කියන්නේ. ඒකෙන් කියන්න තිබුණානේ. දැන් දේව කතා ටික තියෙන්නේ අර බුදුන් වහන්සේගේ සිවුරු හස්සේ එක දෙයියෙක් හංගුණා කියලා කියනවා. එක පොතක් ලියාගෙන පොත් එකක් නෙමෙයි ගොඩක් ලියලා තියෙනවා. මේ බුදුන් වහන්සේ බුද්ධත්වයට ලැබුණා මාරතෙන් দমনය කරාලු. ඒ මාරයෝ দমনය කරනකොට එක දෙයියෙක් හිටියලු සිවුරු හස්සේ හැංගිලා. මේ කතා පොත් එහෙම ලියනවද අපි අහන්නේ? මේ අගෞරවයක් මේ කරන්නේ. මේ මේ ඇත්තටම මේ මේ ධර්ම ධර්මයේ අවබෝධයක් නැති කමර සාහිත්‍ය රස විඳින්න 아무තු කතා හදපු එකක් මේ අපිට තේින්නේ. මේ එළියේ තියෙන මාර යුද්ධයක් නැහැනේ. මේ ඇවිල්ලා ස්කන්ධ මාර, ක්ලේශ මාර, අபிසංකාර මාර, මාර මාර, දේපුත්ත මාරක පංච පංච මාරෝ ජිනෝ නාතෝ කියන්නේ සිත තුලන ස්කන්ධය කියන්නේ දෙයක් කියලා දකින ස්කන්ධේනේ. රූප වේදනා සංඥා සංකාර. ඒතකොට ඒකනේ ස්කන්ධ මාර කියන්නේ. ක්ලේශ මාර කියන්නේ දෙයක් තිබ්බොත් නේ කෙලෙසයක් තියෙන්නේ. අන්න ක්ලේශ මාර. ඒතර අபிසංකාර මාර කියන්නේ රූප රූපත්‍ය සංකතං අபிසංකරෝ දෙයක් හැදෙන්නේ අபிසංකරනේ. අන්න අபிසංකාර මාර. ඒතර මේ ඔක්කොම තියෙන්නේ සිතේ. ඒක තේද මාර දුවරු තණ්හා රති රඟා ඒත් සිතේ දෙයක් කියලා ගත්ත තැන පංච මාරම තියෙනවා. ඒකයි පංච මාරය. ආත්ම ආත්මයේ කාසිය අනිත් පැත්ත මාරය. ආත්මය හැදෙන්නේ කොතනද? එතරම් මාරය ඉන්න අනිත් පැත්ත. ආත්මයක් තියෙන්නේ පැමරේ. එහෙනම් මේ මුළු ධර්මයේම අතබුලක් වගේ කේනවා කෙටි වෙලා. ඔව් සේරම මේ 31 ලෝක ධාතුම සිත තුළින් දකිනකොට ඔය තියෙන දේව කතා ආරෝමම සේරම කුඩු වෙලා යනවා. එහෙමයි අරනස. ඒකයි අපි මේ කියන්නේ මේ මේක මේ බුදුන් වහන්සේ බුද්ධත්වයට වගේ කිසිම දේ දේව කතාව ඇත්තටම කිසිම තේරුමක් නැහැ. ඒක සංස්කාරයක් විතරයි. එහෙනම් ඉතින් පස්වක තවස ගාවට අවිලා කියන්න එපා. ඔන්න බුදුන් වහන්සේ වඩිනවා. දැන් බුදු වෙලා ඉන්නේ. දැන් ඔගොල්ලෝ ලෑස්ති වෙන බණහන් කිසිම පොතක නැහැනේ. එහෙම. හැබැයි මේ හිඹුමග්ගියත් කතාවක් දෙවියෝ කිව්වයි කියනවා. හරි පුදුමයි. ඊට පස්සේ මේ මේ බුදුන් වහන්සේ මේ මේ අන්න අර අර දෙවියෝ ඇවිල්ලා ප්‍රශ්න අහුවයි කිය. අර දෙවියෝ ඇවිල්ලා අන්න බුදු කිහිල්ලා අර මේ බණ කිව්වයි කිය. ඊට පස්සේ බුදුන් වහන්සේ මෙහෙම කිව්ව. මේවා මේවා ඇත්තටම පොත් ලියාගෙන කරපු දෙයක්. එහෙමයි. මේ ධර්මයේ නෙමෙයි. අපිට මේක පෙන්වන්න සිද්ධ වෙනවා. හැබැයි මේ සිත ඇතුලෙන් එන සංඥාව දේව අර දිව්‍ය සංඥාවක් ස්වභාවයක්. ඒ කියන්නේ මනුෂ සංඥාව අභිභාගයේ සංඥා එනවා මේ. එහෙමයි. ඒවනම් ඇත්තටම අර අර අපි ගත්ත තුරක සූත්‍රේ. අන පුතා තාත්තයි පුතයි හේනට යනවා තරපේක් ගහලා පුතා මැරෙනවා ඊට පස්සේ ගින්දර අරන් එන්නේ කියලා ගිනි තියනවා දර ටිකක් දාලා අම්මයි තාත්තයි යනවා hina වෙන්න මේ අඬන්නේ මොකුත් නැහැ වැළපෙන්නේ ඊට පස්සේ අන්න දෙයියෝ ඇහුවයි කියන ප්‍රශ්නයක් ඇයි මේ අඬන්නේ නැත්තේ කියලා නන්දන්නේ. ඉතින් ඒක සිත අභ්‍යන්තරයෙන් එන අර දිව්‍ය ස්වභාවය අර මනුෂ්‍ය ස්වභාවය අභිභාගිය ධර්මයක් නතර ඉස්මතු වෙනවනේ. එහෙමයි. ඉතින් හරි ඒ ඒක තමයි මේ හැමතිස්සෙම පෙන්නන්නේ. එහෙමයි. ඒ ඒ මේ අපේම චිත්ත ස්වභාවය තුළ මනුෂ්‍ය ස්වභාවයේ අභිභාගිය ස්වභාවයක් ඒක පෙන්වන්නේ. එහෙමයි. අර මෙහෙම දෙයියෝ ප්‍රශ්න ඇහුවා කියන හැම තැනකම ඒක තමයි පෙන්වන්නේ. එහෙමයි. ඒක ඒ විදිහට දැක්කොත් තමයි යා ධර්මයේ පිරිසිදුව දකින්නේ. ඒකට අපි කලබල වෙන්නේ නැහැ. එතකොට දැන් ජටා සූත්‍රය ගත්තත් ජටා සූත්‍ර දෙයියෝනේ ප්‍රශ්න අහන්නේ. අන්තිමටා බහි ජටා ජටායි ජටිතා පදචාන්තං කුච්චම ගෝතෝමි කෝයිම. ඉතින් මේ බුදුන් වහන්සේ ඇත්තටම දැන් බුදුන් වහන්සේට ওই ප්‍රශ්නේ අභ්‍යන්තරයෙන් එනවනේ. මේ ප්‍රජාව අවුලෙන් අවුලට වැටිලා ඉන්නවා. මේ ප්‍රජාව හිතේ එළියට ගැටයක් ඇතුළට ගැටයක් ගාගෙන. ඉතින් මේ දෙයියෝ ඉන්නේ හිතේමනේ. එහෙමයි. ඉතින් සං මේ ඇත්තටම මේ කතාව මෙන්න මෙහෙම අපි කියන්නේ දකින්න මහා කරුණාවෙන් මේ මේ මේවා ලියා ගන්න මේවා හරි සුන්දරයි එතකොට. එතකොට ධර්මයේ අපි ගොඩක් වෙලාවට සූත්‍ර පැහැදිලි කරනකොට වැඩි ඉස්මතු කරන්නේ ඔය දේව ඒවා. ඉස්මතු කරන්නේ මොකද අපි දන්නවා මේක සිත ඇතුලේ සංකාර ස්වභාවය කියලා. එහෙමයි. සමහර අය බණ කියන්න ගියාම මිනිස්සු රැවටෙනවා. මිනිස්සු රැවටෙනවා බ්‍රහ්මීන්ට ගෑන් රූප ඇඳලා සමහර බ්‍රහ්මිය පිරිමිලු සමහර බ්‍රහ්මිය ගෑනු. බුදුන් වහන්සේ කියනවා සිත මිස කය නැති බඹලෝකේ. එහෙමයි. එතකොට එතන රූපෙකුත් නැහැ, කයකුත් නැහැ. බුද්ධ දේශනාවන්. දැන් බුද්ධ දේශනත් ඔක්කොම අමතක වෙලා රූප අඹින්න අඹන්න ගියා. අන්තිමට <laughs> ගෑනු වගේ බ්‍රහ්මයොත් ඉන්නවා. පිරිමි වගේ බ්‍රහ්මයොත් ඉන්නවා. අන්තිමට මේගොල්ලන් රූපත් තියෙනවා. අන්තිමට පුදුම ඒවා. පුදුම ඒවා. ඒ කියන්නේ මේ බුද්ධ ධර්මයේ නෙමෙයි. මේ මේ ඇවිල්ලා Hindu ආගමේ තියෙන විදිය. අනිකර කෝවිල. අනිකර පන්සල නෙමෙයි කෝවිල. ඒකට නම දාන්න ඕනේ කෙලින්ම මේ මේ Hindu භක්තිකයන්ට පමණයි කියලා මේ කෝවිලකි කියලා. අයි එහෙම අඹුවේ කියලා එහෙනම් අහන්න ඉතන. අයි මේ නොමග යනවනේ මේ බෞද්ධයෝ කියලා. එහෙමයි. අයි මෙහෙම දේවල් නැහැනේ මේ මේ ධර්මයේ තුල. එහෙනම් සිත සිත මිස කය නැති බඹලෝ කියනවනම් එහෙනම් සිත විතරයි කියනකොට සංඥාවක් විතරයි. එහෙමයි. දැන් මිනිස්සු හිතනවා දිව්‍ය ලෝකෙකුත් තියෙනවා බ්‍රහ්ම ලෝකෙකුත් මේ මුකුත් නොදන්න අසරණ මිනිස්සුනේ මේවෙන් රැවටෙන්නේ. මෙන්න මේ විදිහට අපි දකිනවා නම් මේ සිතමයි එතකොට මුළු දහම. මේ සිත කියන්නේ මේ අපි ඉන්නේ කොතනද කියලා හොයනවා කියන්නේ ලොකු කතාවක්. එතකොට අපි සිත අවබෝධ කළා වෙනවා. එතකොට අපි සිතෙන් මිදෙනවා. ඒ කියන්නේ අපි සිතින් මිදෙනවා කියන ඔන්න වාක්‍ය පොඩක් බලන්න. අපි සිතින් මිදෙනවා. එතකොට මොකද්ද මේ කතාව? අපි නෑ. අපි නෑ හිමයි. සිත තමයි මම. දැන් සිත සිත නැති වෙලා නෑ. හිමයි. අපි සිතින් මිදෙනවා. දැන් චිත්ත විමුක්තියනේ කියන්නේ. එහෙමයි. දැන් චේතෝ විමුක්තියනේ කියන්නේ. මිදීමනේ මේ කියන්නේ. එහෙනම් සිත එහෙමමයි. එහෙමයි. තමනේ මිදෙන්නේ. ආසස් භාවයෙන් මිදෙන්නේ. මෙතන ඇත්තටම දෘෂ්ටියක් තියෙනවා අපි ඉන්නවා කිය. එහෙමයි. ওই දෘෂ්ටිය තමයි සක්කාය දෘෂ්ටිය නැති වෙන්නේ. එහෙමයි. ඔය සත් කියන්නේ තියෙනවා කාය කියන්නේ මේ ඔක්කොම ගොඩම දෘෂ්ටියක් තියෙනවා. මේ මේ අපි ඔක්කොම තමයි මේ මුළු ධර්මයේම තියෙන ඔච්චරයි. දැන් අපේ ප්‍රධාන කමටහන වෙන්න ඕනි. එහෙමනම් මේ මම ඉන්නවා කියන දෘෂ්ටියෙන් අයින්ට වෙන එකම තමයි. එහෙමයි. එහෙනම් අපි හැමතැනම වැඩ කරන්න ඕනේ අපි නැතුව. අන්න එහෙම වුණොත් අන්තිම උස්ම බින්දුවෙත් අපි නැහැ. එහෙමයි. දැන් තේරෙනවා. එහෙමයි. දැන් අපි ඉන්නේ කොහෙද අවකාශයේ? දැන් උස්ම යනකොට සිතක් ඇති වෙලා නැති වෙනවා බලාකුළු වගේ. ඒ සිතේ කවුරුවත් නැහැ. අපේ අපේ අපේ සිතේ අපි නැහැ පුදුම කතාව. මහණිනාසට තේරුණාද මේ ගැඹුර? එහෙමයි යනවාස එහෙමයි. පුදුම හිතෙනවා මේ නිවනනේ. මේ නිවන් දර්ශනනේ. එහෙමයි. මේ පුදුම දර්ශනයක් නේ මේ දර්ශනේ මේක දර්ශනේ. එහෙමයි මේ හොත දැන් අපෙන් අපි දැන් අපෙන් සමහර අය අහනකොටම අපි දන්නවා දැන් දර්ශනේ දැක්ක ස්වාමීන් වහන්සේ ආර්යයන් වහන්සේ කියලා කියන. දාර්ශනික දැක්කාරයන් වහන්සේ කියලා කියනකොට කොහොමද දැක්කේ කියලා අපි අහනවා. ඉතින් අහන්න එපයි මේක දැන් කියනකොට. ඒක <laughs> කියන්න ගියාම ඉවරයි. ඔක්කොම පටලවගෙන බලනකොට. එතකොට තමයි දැන් අපි ඊට පස්සේ අහනවා. එතකොට දැන් කොහෙද එතකොට ඔව් දැන් ඔබතුමී ඉන්නේ කොහෙද? ඕක තමයි අහන්නේ. එහෙමයි. නෑනේ නෑනේ මම නෑනේ එතකොට කියේ. නැත්තම් එතකොට ඔක දැක්කේ කවුද? අරනාසනේ කියන්නේ දැන් ධර්මෙට. <laughs> දැන් මේක දැනුමක් වෙනවා. ඒකයි මේ ගැටලුව. එහෙමයි අර. ඒකයි මේ ගැටලුව. දැන් ඇත්තටම අපි කියන්නේ ප්‍රේක්ෂාවෙන් දකින්න මේක දැනුමක් කරගන්න එපා. බොහොම කාර්මිකව දකින්න මේක දැනෙන දෙයක්. දැනෙන දේ වෙනයි හිතන එක වෙනයි. එහෙමයි. හිතලා දනගන්න බෑ. හිතලා දනවන්න බෑ. එහෙමයි. හිතලා කවදාවත් අරකට එන්නේ නැහැ. ඒක නිසා දැන් හිතලා කියනකොට අපිට තේරෙනවා. කිව්වට හරියන්නේ නැහැ. ආර්යයන් වහන්සේව රවට්ටන්න නම් බෑ. අපි නම් ඒක කියමු. අපි කෙලින්ම බලන්නේ කියන වචන නෙමෙයි. අපි කෙලින්ම බලන්නේ යටින් තියෙන විතක්කේ ස්වභාවය. තවත් ටිකක් හොඳින් අහන් ඉන්න. ඒතර දැන් මෙහෙණින් වහන්සේටත් අපි කිව්වනේ මෙහෙණින් වහන්සේ කියපු දේ ආයි කියන්නේ කියලා. එහෙමයි. ඒ කියන්නේ මෙහෙණින් වහන්සේම විතක්කම තමයි මේ චෙක් කරන්නේ. එහෙමයි. නැතෝ කියප එක අපි අහන් ඉන්නේ නැහැ. එහෙමයි. ඒතර මෙහෙණින් වහන්සේ හිතනවා කියපු දේ අපි අහන් ඉන්නවා කියලා. එහෙමයි. ඒ වුණාට අපි කරන්නේ මෙහෙණින් වහන්සේ අභ්‍යන්තරයේ ආත්ම සංඥාව තියනවාද කියලා බලනවා. එහෙමයි. ආත්ම සංඥා කොයිතරම්ද ගන්නට තියෙන්නේ? ඒ තරම්ම මෙහෙණින් වහන්සේ කෙලස් තියෙනවා. එහෙමයි. පුදුමනේ ඒතකොට. ඒක ගති මේ මේ විතක්ක ගති මේ ගති ස්වභාව ගති විතක්ක ස්වභාවය. කියන්නේ ගති ස්වභාවයේ විතක්ක වලින් පෙන්눔 කරනවා කියන්නේ. එහෙමයි. ඒ කෙනෙකුට කෙනාව කැඩපත වගේ අනිත් කෙනාට දැන් ඒකයි කිව්වේ මේකේ තියෙනවානේ පරචිත්ත විඥානන ඥානය කියන්නේ. එහෙමයි. එහෙමයි. අපි ඔක මිට කලිනුත් කිව්වා හැබැයි නේ. එහෙමයි. අපි කිව්වා මිට කලින්. ඒක තමයි මෙතනදී මේ පෙන්වන්නේ. මේ මේ මේ සියුම් තැන ස්පර්ශ වෙනකොටම අනිත් හැම තමන්ගේ විතක්ක විතරක් තමන්ගේ විතක්ක පේන ගන්නවා. පළවෙනි. ඒ වගේම අනිත්‍යයේ විතක්කත් පේන ගන්නවා. එහෙමයි. ඉතින් මේක නවත්තන්නත් බෑ. මොකද අර සියුම්ම දැනෙන්න ගන්නවා. ආත්ම සංඥාව තියෙනවා. එහෙමයි. හැබැයි මේ කමටහන් නම් ඊටාම වැදගත්. හැබැයි අපි අපි වගේම කියනවා අරූපය කියන එකටත් හොඳින් නුවණ නුවණින් දකින්න උත්සාහ කරන්න. එහෙමයි. ඒ වගේම රූප සංඥාවත් නුවණින් දකින්න උත්සාහ කරන්න. එහෙමයි. ඒ වගේම මේ තුන් භූමියම එකටයි තියෙන්නේ. එහෙමයි. එකක් ගැලවිලා අනිත් එක ගැලවෙන්නේ නැහැ. එහෙම එකක් වෙන්නේත් නැහැ. එහෙමයි. ගොඩක් අයට මේක තේරෙන්නේ නැහැ. ඒක නිසා තමයි මේක කියන්නේ හේතුව. මේ මේ මේ දෙයක් කියලා තියෙනවා නම් එතන කාම යන්තම් හරි ඇලීම තියෙනවා. කාම භූමිය තියෙනවා. එහෙමයි. එහෙමයි. එතකොට එතන දෙයක් තියෙනවා නම් එතන රූප භූමියක් තියෙනවමයි. තියෙනවමයි. එහෙමයි. රූප සංඥාවක් තියෙනවමයි. ඒක ඒක යන්තම් හරි දැනෙන ඉඳ තමයි අර දැනෙන අර කම්පන ස්වභාවය තියෙන්නේ. එහෙමයි. හැබැයි මෙන්න මෙතන මෙන්න මෙහෙම දෙයක්ත් තියෙනවා. මේ ඉතාලම සියුම් තැන් පෙන්නනවා. එහෙමයි. දැන් ඔය ඕකට හොඳින් නුවණ නුවණට හැබැයි මේක සතර ඒරියාවෙම ඊට පස්සේ අර අර නුවණින් විමසන වෙලාව වෙනම තියාගන්න ධම්මට්ටි ඥානෙ වගේ. යම් කිසි වෙලාවක් තියාගන්න නුවණින් මේක මෙනෙහි කරන්න. ධර්මේ පොඩ්ඩක් දාලා අහලා බලන්නේ ගැඹුරු දේශනාවක්. ඊට පස්සේ මේ කොටස මහන්න ඔක්කොම අහලා වැඩක් අර කියපු වැදගත්ම තැන ආයි ඒක හොඳින් ඊට පස්සේ බලන්න මොකද්ද ඒ කිව්වේ කොහොමද ඒක දකින්නේ කියලා. අන්න ඒක වැදගත්. හැබැයි ඊට පස්සේ ඒක ඕෆ් කරා සාමාන්‍ය විදිහට හැසිරෙන්න. අරක වදයක් කරගන්න එපා. මොකද වදයක් කරගත්තාම ඒක උපාදානයි. අන්න සාමාන්‍ය විදිහට ඉන්නකොට පොඩ්ඩක් කල්පනාවෙන් බලන්න. ආ දැන් මේ අරූපේ. අමේ ආත්ම සංඥා. මේ මම ඉන්නේ. මම ඉන්නවා නම් ආත්ම සංඥාව තියෙනවා. මම නැතුව වැඩ කරනවා කියන්නේ එහෙනම් අරූපෙත් ආත්ම සංඥාව නෑ. එතන නෑ. එතකොට මම නැතුවනේ එතකොට හැමතැනම මම නෑ දැන් දැන් කන තැන මම නෑ දැන් මෙහෙණින් වහන්සේට දැන් මේ මොහොතේ බොහොම තැම්පත්ව මේ ටික ආගෙන ඉන්න සුදුසුද යම් ෆෝන් එකේ මුදල් එහෙම තියනවාද මේ පුළුවන් ආවහන්ස මම මේක මොන හරි දැන් මෙතන වෙලාව මොන හරි මොන හරි කටයුත්තක් තියනවාද මොන හරි නෑ ආරණස මේ වෙලාව නිස්සලංකයි කලබල නෑනේ නෑ මේක මේ කියන එක එහෙමයි ඒ කියන්නේ ඒ කියන්නේ මෑණින් වහන්සේ මේ මේ සේරම එකට කැටි කරලා පෙන්වන්න හදන. ඒ කියන්නේ මේ මෙතන මේ දැන් Taman නැතුවනේ අපි කිව්වේ දැන් මේ කමටහන දුන්නේ. එහෙමයි. දැන් දැන් දැන් එතකොට Taman හොයන්න කියලා කිව්වේ. එහෙමයි. ඉන්නවද කියලා බලන්න කොහේ දැන් මේ කන තැනත් මමද කන්නේ. ද වැඩ කරනවා මමද වැඩ කරන්නේ. ධාතු ගානේ මමද ධාතු ගානේ. එතකොට මේ බෑන්නේ මමද? නැත්තම් මම මම නැතුවද මේ ඔක්කොම වෙන්නේ? අර මම ඇත්තටම මේක දකිනකොට මම ටික ටික නැති වෙන්න ගන්නවා. එකපාර වෙන්නේ නැහැ. ඒක අපි පිළිගන්නවා. හැබැයි ටික ටික ටික ටික එක තැනකවත් Taman හොයා ගන්න බැරි වෙනවා. ගන්නවා. අර අර ඒකට හේතුව සිහිය වැඩ කරන්න ගන්නවා. එතකොට සිහියක් ඇති වෙනවා මේ Taman කොතනද කියලා හොයනකොට තමයි තේරෙන්නේ. Taman නැති බව. එහෙමයි. හැබැයි ඒක ඒක හොයනකම් අර සිහිය අවදි වෙන්නේ තමන් නැති බවට. හැබැයි දැනෙන්නේ එතකම්ම තමන් අර අනුසෝතය තුළ තමන් ඇදිලා ඉන්නේ. එතකොට තමන් හැමදෙස්සම දන්නේම නැතුව තමන් ඉන්නවා. කවදාවත් තමන් නැති වෙන්නේ මෙතනට සිහිය පවත්වනකම්. එහෙමයි. ඒක බොරුවට කරන්නත් බෑ නිකන් බනහන වෙලාවට දැනෙනවා අනිත් වෙලාවට ඒම කරන්නත් බෑ. එහෙමයි. එතකොට මඩේ ඉඳන් රෙදි හොදනවා වගේ. එහෙමයි. ඒක නිසා තමයි දැන් හැම දැන් කාටවත් කියන්නේ නැතුව බොහොම බොහොම නිහඬව තමන්ව හැමදේම ફોකස් කරගන්න ඕනේ. ඒ කියන්නේ තමන්ව හැමතිස්සෙම මේ මම ඉන්නවද? දැන් මේ වාඩි වෙලා ඉන්නේ මමද? දැන් මේ සහැල්ලුවෙන් විවේක වෙ ඉන්නේ මමද? මම නැතුව මේ ඉන්නවා විවේකේ. කෙනෙක් නැහැ. මම ඉන්නව නෙමෙයි. හැබැයි විවේකේ ඉන්න. දැන් කකුල වදින්න එතකොට මගේ කකුලද වැදුනේ. අන්න ඒවල. දැන් මේ බඩ රිදෙන්නේ මගේ බඩද රිදෙන්නේ. එතකොට දැන් ඔළුව කැක්කුව මගේ ඔළුව කැක්කුමද? එතකොට මේ මම කියන්නේ කායද නැහනේ. ඒ මම කියන එක දෘෂ්ටියක්. හැමතිස්සෙම ඔක පේන්න ගන්නවා. එහෙමයි. මේ දෘෂ්ටිය එකතු කරනවා. අපි හැමතිස්සෙම මාව එකතු කරනවා උකට. එහෙමයි. ඒ මේ බඩ මගේ බඩ. ඊට පස්සේ බඩේ කැක්කුව මගේ බඩේ කැක්කුව. ඒ කයට කොහොමද දැනෙනවා? කය දැන් මේ කයට දැනෙන දේවල් කය කය ස්වභාවයක්. එහෙමයි. ඒක මගේ කරගෙන ඕනේ නැහැ. ඒකයි කියන්නේ. දැන් දිවට දැනෙන දේ දිවේ ස්වභාවයක්. දැන් සෙම තිබ්බොත් දිවට දැනෙන්නේ නැහැ. එහෙමයි. එතකොට එතකොට එහෙනම් ඒ දිවේ ස්වභාවයක්. එහෙමයි. එතකොට ඒක මගේ කියලා හිතනවා. එතකොට දැන් නාසයට දැනෙනදී ඒක නාසයේ ස්වභාවය. එහෙමයි. එතකොට දැන් කනට දැනෙන ශබ්ද ඒක කනේ ස්වභාවය. දැන් කන් ඇහෙන්නේ නැති කෙනාට එහෙම ප්‍රශ්නයක් නැහැ. එහෙමයි. එතකොට එහෙනම් ඒක කනේ. ශබ්දේ දැන් කන සංකපටල හෙල්ලෙන එකනේ අපි මේ ශබ්දේ කියන්නේ. එහෙමයි. ඔය කර්ණ සංඛ පටලේ හෙල්ලෙන සංඛ්‍යාතයෙන්ම සොරාරයෙන් එන જીවහා අර අර දිවක් වගේ තියෙන જીවහින්ද ඒක හෙල්ලෙනවානේ ප්‍රතිකම්පනේ අහස විසිලි කරනකොට මෙහි ජනෙල් හෙල්ලෙනවා වගේ මේ පැත්තෙන් කර්ණ සංඛ පටලේ හෙල්ලෙනවා සින්දුවක් දැම්මා ඒ සින්දුව දාන වාර ගන්න වැඩි වෙනකොට ඒ කම්පණයෙන් જીවහා අර ඉන්ද්‍රිය අර ආස්වාද ප්‍රාසාරිත එක ප්‍රතිකම්පණය වෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ අර શબ્දෙ මෙන්න මෙයා කියනවා කිය. ඔය පුත්ති ළමයි හරියට තේරෙනවා. බලනකොට එතන කෙනෙක් නෙවෙයි කරන්නේ. මේ පුංචි ළමයා සින්දු කියන්නේ. අපි කියන්නේ මෙයා අන්න බලන්න අර ළමයා කොච්චර දස්සයි. බලන්නකො සුපර්ස්ටාර් වැඩසටහන අවුරුදුත් බලන්න කීයද වයස? බලන්න මේ ළමයා අමරදේවගේ සින්දුවනේ කියන්නේ. අවුරුදු 7යි වයස. මේ තාම නැකිට ගන්න මේ පඩිපිලන් හැදගන්නවත් බෑ. මෙන්න අමරදේවගේ වොයිස් එක ඒ විදිහටම තියෙන. බලනකොට මේ ළමයා කනට දාලා දාලා දාලා දාලා ප්‍රතිකම්පණය වෙනවා. දැන් ඊට පස්සේ අර හුස්ම පිට වෙනකොට සොරාලෙන් ඒ සද්දෙම ප්‍රතිකම්පණය වෙනවා. මේකේ ආත්ම කතාවක් නැහැ. කාටවත් තේරෙන්නේ නැහැ කිව්වට. ඕනම අපි කියන්නේ දුප්පත් ළමයි දාන්න ස්ටේජ් එකට දාන්න වැඩි පෑ ගානක් සබ්ද කනට අනිත් පැත්තෙන් ඒ ළමයා ඒ විදිහට ප්‍රතිකම්පණය දෙනවා. ඊට පස්සේ ඒ ළමයට ওই තියෙන ලක්ෂ කීය හරි දීලා ඒ ළමයාගේ දුප්පත්කම මුදවන්නේ. ඕකට කිව්වම සුපර්ස්ටාර් වැඩසටහන කියලා. දුප්පත් <laughs> අය නගා සිටීමේ වැඩසටහන. සුපර්ස්ටාර් වැඩසටහන. අන්න හරි. මොකද ඒකෙන් යහපතක් සිද්ධ වෙනවා සමාජයට. එතකොට ඒක විනවන කෙනාට අවබෝධයක් එනවා ඇත්ත තමයි. ඕනම මිනිස්සෙක්ට මේ වගේ කම්පණය දුන්නොත් මේ වගේ කම්පනයක් එනවා. එහෙනම් ඕනම සුපර්ස්ටාර් කරන්න පුළුවන්. ඔව් ඇත්ත. මෙතන සත්පුජ්‍යල කතාවක් නැහැ කියලා එතකොට මේ මිනිස්සට අවබෝධිකුත් එනවා. ඒක තමයි ඇත්ත. අර අර කර්ණ සංක පටලේ හෙල්ලෙන්නේ නැත්නම් අපිට શબ્දයක් නැහැ. ඒකයි සමහර අය කර්ණ සංක පටලේ ඝන වැඩි. කොන්ක්‍රීට් දාලා වගේ. හෙල්ලෙන්නෙම නැහැ. අලිය පිම්බත් හෙල්ලෙන්නේ නැහැ. එතකොට යට හරියන්නේ නැහැ කියලා අපි කියන්නේ. එහෙම නැත්තම් ඕක කරසංගපටල හිල් වුණාම සිද්ධ වෙනවනේ. අර කන හරන්න ගියාම කන්ෙන් දානකොට කියන්නේ එපා කියලා. එහෙමයි. එහෙමයි. ඒක කරසංගපටලනේ මේ හෙල්ලිලා තියෙන්නේ. ඒක අපි කාට හරි මොන හරි ශබ්ද වැඩි කියනකොට අහනවා ඔයාගේ පටලේ හෙල්ලෙනවා ඇති. එහෙනම් පුළුන් කෑල්ලක් ගෙවුවා නම් ඕක හෙල්ලෙන්නේ නැහැ කියලා. ඊට නැත්තම් අර අපි සමහරලාට කියනනේ ඉයර්ෆෝන් එකක් ඒගොල්ලොම ඉයර්ෆෝන් එකක් ගහගෙන ඒගොල්ලෝ වෙනින් ඒ වහන. එතකොට අපිට තේරෙනවා මේ එළියේ ශබ්ද වැඩි ඉඳන් ඉයර්ෆෝන් එක ගහන්නේ. එතකොට ප්‍රශ්නේ විසඳිලා. ඇත්තටම. ප්‍රශ්නේ තියෙන්නේ කර්ම සංකපටලේනේ. මේ මම සද්ධාහනවා නෙමෙයි. මේ මට සද්ද ඇහෙනවා නෙමෙයි. මේ මේක ඉන්ද්‍රිය ප්‍රතිපද ඥානෙ තියෙනවා. අපිට මේ ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය වල මේ මේ සිද්ධිය කියන එක. එතකොට දැන් ඇහැටත් එහෙමනේ. වර්ණත් එහෙමයි. සමහර අයට රතු පාට පේන්නේ නැහැ, සමහර අයට කොළ පාට පේන්නේ නැහැ, සමහර ලුකු වෙලා පේනවා, සමහර අයට පොඩි වෙලා පේනවා, සමහර අයට එක එක පාටවල අඩු වැඩි කන් තියෙනවා. ඕක ඕක ගොඩාක් හොඳට අපි අපි පැහැදිලි කරනවා මේ හැම එකක්ම. අපි කියන්නේ මෙතන සත්‍ය පුජ්‍යලේ මෙතන මම නෑ කියන එක පෙන්වන්නයි ඔක්කොම කියන්නේ. එතකොට තමන් දැන් මෙතන එහෙම කෙනෙක් සත්‍යෙක් එහෙම මම කියලා ආත්ම කතාවක් නැත්තම් අතරම මේ ධර්මයේ ගොඩාක් දියුණු හැබැයි මේක ප්‍රායෝගිකව දකින්න එකයි මේක හිතන්න පුළුවන් ඔහොම කිව්වම ඕනම කෙනෙකුට. හැබැයි දැන් මේක මේක ප්‍රැක්ටිස් කරන්න බෑ. දැන් ඒකනේ සත්‍ය ඥානෙ, කෘත්‍ය ඥානෙ, කෘතඥානෙ කියලා තුනක් පෙන්නන. අන්න එතකොට තමයි ඔන්න ප්‍රතිපදාවට එනවා. අන්න එතකොට ආරිකාන්ත සීලයට එනවා. අන්න ස්කන්ධයේ උදේය දකින්න සීලේ, අන්න ආරිකාන්ත සීලේ, අන්න ස්කන්ධයේ උදේය දකින්න සීලේ. ඒ කියන්නේ දෙයක් මෙතන දෙයක් කරගන්න නැතිව යන සීලය. හැබැයි මේක ඔය ඔය වචනෙන් කියනට වැඩිය ගැඹුරු. එහෙමයි. ඒ කියන්නේ මම නැතුව ඉන්න එක. එහෙමයි. ඕක දැන් කාට හරි මෙතන දෙයක් නැතුව ඉන්නවා කොහොම ඒකත් ප්‍රශ්නයක්. එතකොට එතකොට මේ දැන් පුටුව පුටුව දෙයක් කරගන්න නැතුව පුටුවත් එක්ක චිත්‍රයක් වගේ වැඩ කරන එක තමයි මේ කියන්නේ. ඔන්න දැන් ආරණන්සේක කට්ටියට තේරෙනවා චිත්‍ර කතාවේ. චිත්‍ර කතාවෙන් තේරෙනවා එතකොට දෙයක් කියලා එහෙම වටිනාකමක් මොකුත් දැනෙන්නේ නැත්තම් එහෙනම් නිදිලා ඉන්නේ. එහෙනම් චිත්‍රය මොකද තේරෙනවා. එහෙනම් හරි කියලා දැන් තේරුණා. හරි. දැන් ඊගාවට තියෙන ප්‍රශ්නේ ඒක වෙන්නේ එහෙමයි. ඒක වෙන්නේ නැහැ. වෙන්නේ නැති හේතුව හැමතිස්සම දෙයක්ද දෙයක් දෙකද දැන් මෙයා මෙනෙහි කරනවා. හැබැයි හොඳයි. එක්තරා මට්ටමකට යනවා. එක්තරා මට්ටමකට යනවා. ඒ කියන්නේ එක්තරා ප්‍රමාණයකට දැනෙන්න ගන්නවා. යන්තම් හරි දැනෙන්න ගන්නවා. අපි නෑ කියන්නේ. යන්තම් හරි දැනෙන්න ගන්නවා මෙතන දෙයක් නැති බව. දැනෙන්න ගන්න. ඒකත් දිනුවක් තමයි. අපි දිනුව නෑ කියන්නේ. දිනුවක් තමයි. ඒකත් දිනුවක්. ඒකත් බොහොම හොඳයි. මොකද එතකොට කෙලෙස් එතරම් කෙලස් අඩු වෙනවා ටික ටික. ඒකට හේතුව අර කෙලස් වලට බල ගැන්වෙන්නේ දෙයක් බල ගැන්වෙන්නේ දෙයක් බල ගැන්වුනොත් එතන රාග දේශ මොහ බල ගැන්වෙනවා. රාග දේශ මොහ ඉස්මතු වෙන්නේ දිය වෙනවා. එතකොට හැමදේම එයා මිදීමක ස්වභාවය. අන්න එතරම් ශාන්ත ස්වභාවයක් දැනෙනවා. එතරම් කම්පණය වෙන එකත් අඩු වෙනවා. දැන් ගොඩක් අය කොහොමද මේ මේ ධර්ම මාර්ගයේ අපි අපේ දේශන අහනකොටම ඒ අය දියුණු වෙනවා ටික ටික. හැමෝම දියුණු වෙනවා. අර අන්තිම මුකුත් නොදන්න කෙනත් දියුණු වෙනවා. ඒකට හේතුව තමයි බාහිර දෙයක් නැති බව හිතනවා. එතන ඉඳන්ම දිනු වෙනවා. එතන සෝතාපන්න පැත්තෙන් පටිසෝතේට හැරෙන ගමම්ම වස්සග්ග පරිණාම වෙනව නිවනට ලැබෙනකොට පවතිනවා. එතන ඉඳන්ම සුගති පරායනයි අපි දන්නවා දුගතියකට වැටෙන්නේ. ඒකට හේතුව බාහිර කම්පණය වෙන ස්වභාවය අඩු සංඥා සුකුම ස්වභාවය ටික ටිකපත් වීගෙන යනවා. ඒ අය සංඥා සුකුම ස්වභාවය තුල තමයි සුගතියට වැටෙන්නේ. ඒක තමයි බුදුන් වහන්සේ සුද්ධාවාස කියලා පෙන්නන්නේ කිසිම උප්පත්තියක් න අනාගාමි න ආගාමි ආයි කලල එක පිළිසිඳ ගන්න අයිජාතු ගබ්බසෙය ගර්භයක සකස් වෙන්නේ නැහැ කියලාම අපිටත් දන්නවා මේ හැමෝම සුගති පරායනයි මේ දේශනා ඒක අපි දන්නවා මොකද ඒ අයට මේක මේ යම් කිසි දෙයක් දැනෙනවානේ මේ මේම දෙයක් නැති බව හැමතැනම අපිට ලොකු ප්‍රශ්නයක් කියනවා මොනවා ඒ ආවම තමයි හොඳටම ආර්යයන් වහන්සේ මතක් වෙන්නේ එතකොට තමයි ඒ ඒ අයම කියනවා ආර්යයන් වහන්සේ මෙහෙම දැකනවා ඉවලෙම මතක් කරන ආර්යයන් වහන්සේ කියපු බණ මේක හරියටම හරි ආර්යයන් වහන්සේ ඒකෙන් තමයි ආර්යයන් වහන්සේ මම පොඩ්ඩක් තැම්පත් උනේ කියලා කියන්නේ. එතකොටම ඇත්තටම දෙවියෝ මතාව දෙවියෝ බුදුන් සිහි වෙනවා කියලා කියන්නේ. ඇත්තම දෙවියෝ බුදුන් සිහි වෙනවා කියන එක තමයි හරි. හරි තමයි. කංග දෙවියෝ කියන්නේ කොහොමත් මනුස්ස ස්වභාවයට වැඩිය ටිකක් ඉහළින් තමයි සුකුම ස්වභාවය තමයි කියන්නේ. හැබැයි ඊටත් වැඩිය බුදුන් සිහි වෙනවා කියන්නේ අන්න ශුන්‍යතාවෙම සිහි වුණා කියන එකනේ. එහෙමයි. ආර්යයන් වහන්සේ මුකුත් නැහැ කියන එක සිහි වුණා කියන එකනේ ඔය කියන්නේ. එහෙමයි. එහෙමයි. ඒක සිහි වුණත් හරි ආර්යයන් වහන්සේ තිබුණු ඒවට තිබුණු ආසාවල් ඔක්කොම නැති වුණා කියලා කියන්නේ. එහෙමයි. කොයිතරම් වටිනවද? හැබැයි දැන් මේ කියන්න ගිය එක ඔන්න ස්ලිප් වුණා. ඒ කියන්නේ පොඩ්ඩක් එහෙට මෙහෙට වුණා. ඒ කියන්නේ මෙන්න මේක කියන්න ගියේ. එහෙමයි. දැන් අපිට හොඳටම පැහැදිලි මේ මේ දැන් කෙනෙක් කරනවා නෙමෙයි. ඒතර කෙනෙක් කතා කර හැබැයි කතා කරනවා. එහෙමයි. කතා කරන තැන මම නැහැ. එතකොට ඔක ප්‍රශ්නයක් වෙනවා. ඒක කවුද කතා කරන්නේ? එහෙනම් ඒ හිතන්නේ කවුද එතකොට? හිතන්නේ මමනේ කියයි. හරි පුදුමේ දෙනවා. ඔය හිතන්නේ Tamanද? නෑ. හිතන්නේ Taman නෙමෙයි කියන්නේ කොහොමද? එකම පොදු. එතකොට හිතුවේ කවුද? මේ විතක්ක මේ විතක්ක දකින්න එක මහා ගැඹුරුයි නේද? එහෙමයි. මේ මේ විතක්කවල ස්වභාවය මේ මේ මේ මැෂින් එකේ ස්වභාවය. සිත සිත කියන මේ මේ මේ මනෝවිඤ්ඤාණයේ ස්වභාවය. ඒ කියන්නේ මේ අපි ద్వාර හයක් ගැන කතා කරන්නේ. එතකොට අපිට මේ ద్వාරේ අන්තිම ద్వාරේ දැක ගන්න මේ දකින්න නුවණ නැතිකම. ඒ කියන්නේ අපි මේ චක්කු විඤ්ඤාණ සිත දකිනවා. සෝත විඤ්ඤාණ එකක් දකිනවා. දැන් ගාහන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, මේ මුත කියපු මේ කාය විඤ්ඤාණ මේවා ඔක්කොම අපිට දැන් යම්කිසි දැනුමක් තියෙනවා. තියෙනවා. දැනුමක් තියෙනවා. ඒක අපි අපි දන්නවා මේ මේ මේ මේක කන. මේ කනට ශබ්දේ. ඒතර දන්නවා මේක ඇවිල්ලා කය. මේක මම නෑ. කය මම නෑ කියලාත් දන්නවා. දැන් කනට එන શબ્දෙත් මම නෑ කියලා දන්නවා. ඒක ඉන්ද්‍රිය පටිපදයි කියලා දන්නවා. එතකොට මේ මේ මේ දිව දිව කියලාත් දන්න. ඒතරත් මම නෑ කියලා දන්න. මම විඳිනවා කියන එක හොයන්න පුළුවන්. දිවේ හොයන්න පුළුවන්. ඒක ඒක දැනෙනවා නේද? මේ මේ මම නැතුව ඔක සිහිය සිහි විච්ච ගාම මම නැති නැතිව දැනෙන්න ගන්නවා. දැන් මෙතන මම නෑ කියලා සිහි විච්ච ගාම ඒ ඒ ඒ දිවට එන රසය මම ඉස්මතු වෙන්නේ නෑ. නෑ නෑ මම විඳින එක නැති වෙන හැබැයි මෙනෙහි වෙන්න ඕනේ අර යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ එතකොටම එයාට එනවා මෙතන මම නැති වෙන යථාභූත ඥානය එනවා එහෙමයි ඒතකොට මම නැතුව එයා රස විඳිනවා ඔක මෙනෙහි වුණොත් තමයි වෙන්නේ ඒක තමයි උතර ඔය අපි කියන්නේ පටිසංකා යෝනිසෝ චීවරම් පටිසාම් පටිසංකා යෝනිසෝ පින්ඩ පාතම් පටිසේවාම් පටිසංකා යෝනිසෝ ගිලාන පච්චම් පටිසේවා පටිසංකා යෝනිසෝ නේ ඔය ඔක්කොටම කියනවානේ පටිසංකා යෝනිසෝ පටිසංකා යෝනිසෝ පටිසංකා යෝනිසෝ ඇයි එහෙම නැද්ද එහෙමයි. එතකොට මේ සූපසේ මෙහෙමයි. එහෙමයි. ඒ කියන්නේ චීවර පින්ඩපාත ගිලාන පච්ච සේනාසන. එතකොට මේ මේ හොඳ බෙඩ් ෂීට් එකක් කියලා මේ මම පෙරේතයා වගේ ගින් සතපෙන එකක් නෙමෙයි. ඒක පොඩි සියක් තියෙනවා. ඒක තමයි මේ මාර්ගය යන වැඩි කියවන්නේ නැත්තේ. එහෙමයි. ඒ කියන්නේ ඒ කියන්නේ පටිසංඛාව තියෙනවනේ කියන්නේ මේකේ අනුසෝතේ නෙමෙයි. එහෙමයි. එහෙනම් මේ භික්ෂුවක් වෙන්නේ නැහැ මේ නිකන් මේ කහපාට රෙද්දක් දාගත්ත පමණින් භික්ෂුවක් වෙන්නේ නැහැ. අපි කියන්නේ අභ්‍යන්තරයෙන් භික්ෂුවක් වෙන්නේ. අපි කියන්නේ රෙදි මාරු කරලා භික්ෂුව වෙන එක මේ සම්මුති පැවිද්ද ඒක නෙමෙයි මේ කියන්නේ. අපෙන් දැන් මේ මේ ඇතකදී ඇහුවා අම්මා කෙනෙක් වයසක අම්මා කෙනෙක් ආර්යයන් වහන්සේ මගේ මේ කකුලක් නැහැ. මෙහෙම ප්‍රශ්නයක් පැවිදි කරන්නෙත් නැහැ. දන්නේ නැහැ ශාස්ත්‍රණයට. ආර්යයන් වහන්සේ මම පුදුම විදිහට කලකිරුණේ. ආර්යයන් වහන්සේ මටත් ඕනේ නිවන් දකින්න ආර්යයන් වහන්සේ. ඒත් කොහොමද ආර්යයන් වහන්සේ මාව ගත්තේ නැහනේ පැවිදි කරේ නැහැ. ඊට පස්සේ ආර්යයන් වහන්සේගේ බණක් ඇහුණා ආර්යයන් වහන්සේ. එතකොට ගිහි වතේ වැඩ සිටින ආර්යයන් වහන්සේලා කියලා මට පුදුමාකාර සතුටක් දැනුනේ ආර්යයන් වහන්සේ. පැවිදි කරේ නැතක් කවන්නේ කියලා සිංහනාදයක් වගේ මම එවලෙව එතන ඉඳන් ආර්යයන් වහන්සේගේ බණමයි අහන්නේ කියලා. මේ අම්මා කියනවා අවුරුදු 80ක්ද කොහෙද අපිට වයස කරක නැහැ. මේ අපට බොහෝ සතුටක් දැයිලා තියෙන්නේ. ඒ කියන්නේ මේ වචනෙට ගිහිවතේ වැඩ සිටින ආර්යයන් වහන්සේලා කියපු වචනෙට අර කකුල අර ඒ අම්මගේ මොකක්ද වෙලා ඒ අම්මට පැවිදි වෙන්න ලොකු ඕනකමක් තිබිලා පැවිදි වෙන්නත් ඇස්සෙලා ඔක්කොම රඩේ කටයුතු කළා අන්තිමටම අරක නිසා කළා නැහැ ඉතින් අම්මා කල කියලා නමුත් අම්මා අන්තිමට මේ දේශනේ ඇහිලා මේක දැකලා ගිහිවත් ඒ වැඩ සිට ආරණාංශය පුදුමාකාර විදිහට ප්‍රාණවත් වෙලා මේ නිවන් දකින්නේ ඒ අපි කියනවානේ දේශනාවල එහෙනම් බුදුන් වහන්සේ කියනෝනේ භික්ෂු භික්ෂුණී විතරයි මේක උපාසක උපාසිකා නැහැ එහෙමයි. බුදුන් වහන්සේ පැහැදිලිවම කියනවනේ එහෙනම් ගටිකාර අනාගාමි. එහෙනම් නෑ කියන්නේ බෑ. එහෙමයි. එහෙනම් ඒකෙන් අපිට තේරෙනවානේ ගටිකාර නහි ජාතු ගබ්බසියම් පුරේදී. එහෙමයි. ඉතින් ගටිකාර අනාගාමි සුද්ධාවාස. එතනින් සුද්ධාවාස කියන්නේ එතනින් නිවන් දකිනවා. සුද්ධාවාස කියන්නේ තැනක් නෑ. මේ සත් මේ මේ මේ ශක්ති ශුන්‍යත්වයට යනවා කියන එකයි. ඒ කියන්නේ මෙතන බැස ගන්න නෑ කිසිම තැනක් කියන එක. මේ සුද්ධා සුද්ධයි කියන එක නාම රූප සුද්ධ වෙලයි කියන එක තාවිද්දේ <laughs> කොයි කොයවත් පිළිසිඳ ගැනීමක් නැහැ කියන එක. හරි පුදුමයි මේ ධර්මයේ බැලුවම ඉතින් ඊට එහා දෙයක් වෙත්තේ. එහෙමයි ඇත්තටම මෙතනදී අපි ගොඩක් ගොඩක් නිහතමානී වෙන්න ඕනේ. තැම්පත් වෙන්න ඕනේ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ නමක් වුණත් තමන් ඔය ඉස්මතු කරන්න යනවා නම් අපි කියන්නේ එතන භික්ෂුත්වේ නෑ කියලා. අපි කියන්නේ සත්‍යම දේශනා කරන්න කිසිම තැනක අන්ත වලට යන්න එපා. මම භික්ෂුවක් කියලා ආඩම්බර වෙන්නන්නත් එපා. ගිහියන්ට උනත් කියන්නේ ධර්මය මේ දැනගත්තා කියලා උනත් එහෙම ලොකුවට මාන්නයක් ඇති කරගන්න එපා. ධර්මයේ තුල තියෙන දෙයක් නැති බව. දැනුම වැඩි වුණොත් තමයි මාන්නයක් කියන්නේ. හැබැයි ධර්මයේ දැක්කොත් දෙයක් නැහැ කියලා මාන්නයක් එන විදියක් නැහැ. එහෙනම් නිවෙන්නයි ඕන. එහෙනම් මග වලන් ටිකක් හොදත හැකි, පිකන් ටිකක් හොදත හැකි. ඕන දෙයක් කරත හැකි කිසිම මේ එහෙමනම් ඉතින් කෙනෙක් නැහැනේ. මේ මේ බලු බෙට්ට අයින් කරේ මමද? <laughs> සමහර අයට ওই ප්‍රශ්නේ තියෙනවා. ඇත්තටම දැන් මේ බලු බෙට්ට අයින් කරගන්නත් බෑ. <laughs> බලු බෙට්ට පැල්ල යනවා. බලු පිටුලි පැල්ල යනකොට කල්පනා කරනවා. මේ පුදුම දියුණු මිනිස්සෙක්. එයා හිතන් ඉන්නේ <laughs> අම්මා දියුණුයි කියලා. එයා හිතන්නේ වැඩකාරයෝ තමයි මේක කරන්න ඕනි කියලා. එයා හිතන්නේ මම මම ධර්මය අවබෝධ කරගෙන ඉන්නේ. ඕගොල්ලෝ තමයි දැන් උපස්ථාන වැඩ කරන්නේ. මම මේක උඩින් පැනලා යනවා. ඕගොල්ලෝ අයින් කරලා මේ වගේම අමුතු විදිහට වෙනස් වෙනවා. අපේ ආරණ්‍ය එහෙමයි කානු හොදන්නේ ආරණ්‍ය તો මම හැම හැම දවස් දෙක තුනක් කරනවා. ඒක කිව්වොත් සරියුත් හාමුදුරුවන්ගේ හරියට මේ මේ බැලුවොත් එහෙම සරියුත් හාමුදුරුවන්ගේ මේ සාරිපුත්ත වග්ගයේ මතක ඇටියට සරියුත් හාමුදුරුව අර භික්ෂුන් වහන්සේලා දානෙට වැඩියට පස්සේ අන්තිමටම වඩින. ඔක්කොම හස් කරනවා. ඔක්කොම හස් කරනවා. එතකොට මේ නිකම් මේ ගෞරව නාමයක් දීලා තියෙන පුටුවක වාඩි කරන්න නෙමෙයි. ගෞරව නාම දීලා පේන අර පල්ලෙහාම පාපිස්ස වගේ වැඩ. ඒකට ගෞරවයක් බුදුන් වහන්සේ දීලා තියෙන්නේ. ඒකට ගෞරවයක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ දැන් ඇත්තටම සාරිපුත්ත හිමිය කිව්වහම ගොඩක් අය හිතන විදිය වෙනස්. ගොඩක් අය හිතන්නේ අර ලොකු පිළිමයක් තියලා මල් තියලා එහෙම මැද මැද ඉන්නේ. නමුත් සාරිපුත්තු මේ විදිහට ඒගොල්ලෝ වැඩ කරන්නේ නැහැ. එහෙනම් ඒගොල්ලොත් ඒ විදිහට වැඩ කරන්න ඕනේ. එහෙනම් එහෙනම් එහෙනම් ද සමහර ඇත්තටම හරි පුදුම හිතෙනවා. මේ මිනිස්සයා ධර්මේ අපි ධර්මයේ කියලා මෙන්න මේ සත්‍ය දේශනා කරනවා. ඒ කියන්නේ කෙනෙක් ඉන්නවා නම් යාට බෑ ඔය ඔය එක වැඩක්වත් කරන්න. හැබැයි කෙනෙක් නැත්තම් ඕවා කරන්න පුළුවන්. එහෙමයි. අන්න එතකොට ආරණ මේ මෑණින් වහන්සේට මෑණින් වහන්සේ හොඳට දැන් දකින්න පුළුවන්. එතකොට මේ ධර්මය හොඳට පේනවා. හැබැයි මේවා සෙන් සෙන් ධාමේ තියෙනවා. සෙන් ධාමේ මේ ත්‍රිපිටක කතාව ඒ ගොඩක් නැහැ. පිටක නැහැ. හැබැයි සෙන් ධාමේ තියෙන ප්‍රායෝගික පැත්තක්. සෙන් කියන්නේ මහායානයේ අවරෝධ කරන ওই ප්‍රායෝගික පැතිකඩක්. ඒකේ පහනා පැත්තට තමයි ඒවත් ඔක්කොම දාලා බර කරලා තියෙන්නේ. හැබැයි තනිකර ආත්මය නැති කරනවා. තනිකර ආත්මේ කුඩු කළා දාන. ඒ කියන්නේ ඒකේ කොමේ පින්තූර වල තියෙන ගොන්නු අර ගව දෙන එක්ක ගවයෝ දෙන්නෙක් ඉන්න පින්තූර ඒක අරගෙන යන. එහෙම තමයි උතුම් කරපෙන්නන්නේ. උතුම් කරපෙන්නන්නේ ඔය ඒ වගේ අර තනිකර අර ගල් තියලා එහෙම පෙන්නන්නෙත් ඒ වගේ ඒකේ හැඩයක් දැක්කොත් එතන ආත්මයක් තියෙනවා. ඒකේ හැඩයක් නැත්නම් එතන ආත්මයක් නැහැ. බුදුම විදියට මේ බුදුම විදිය ධර්මයක් එකේ දෙනවනේ. එහෙමයි. ඒකේ තනිකරම ඇත්තටම අපි හැඩයක් දකිනවා නම් අපි ඉන්නවා. එහෙමයි. දැන් අපි අපි හැමතිස්සෙම වැඩ පිළිවෙලට කරන්න හිතනවා. අපි ආස් කරන්නේ පිළිවෙලට ඉන්න නේද? හැබැයි අපි එතන ආත්මයක් තියෙනවා මේ ධර්මයේ නොදැක. එහෙමයි. හැබැයි ධර්මයේ දැක්කොත් එයා ඒකේ නැහැ. ඒවත් කරනවා. එහෙමයි. අර මෙලවත් මිදිලා එලවත් මිදිලා දෙලොවම ඉන්න තැනට එතකොටයි එයි. එහෙමයි අරිනවා. දැන් මෙහෙණින් වහන්සේ දන්නවා ආ එහෙම අවබෝධයක් ඇතිව කියන්න පුළුවන්. කරන්නත් හැබැයි අවබෝධයක් නැතිව කරනොත් අන්න එතනයි අවුල ඒක දකින්න පුළුවන් අනිත් දේවල් වලදී. ඒක තමන්ම දන්නවා මේක සාන්දිටික ධර්මයක් වෙන්නේත් ඒක නිසාමයි. තමන්ම දන්නවා මේක මම ඉන්නවද නැද්ද කියලා. එතකොට මේ දැන් දැන් අපි හිතමු දැන් හැමතැනදීම දැන් ලුණු කලුණු වැඩි. ඒ වුණත් කනවා ලුණු වැඩි කනවා. <laughs> මම නෑ කනවා. සමහර උයි උයි ගගා දැවිල්ලයි. නමුත් කනවා. ඒකට හේතුව මේ මම නෙමෙයි. මට ප්‍රශ්නයක් නෑ. කවුරුරක් එහෙනම් ওই දාඩිය නෑ ඒකේම තමයි. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. කාටද? එහෙනම් ওই ප්‍රශ්නයක් නැත්තම් ආ ඒ මේ මේ ශරීරේ ස්වභාවයනේ. ඕක තේරුම් කරන්න බෑ. තේරුම් ගන්න. හැබැයි ඒක හොඳට තේරෙන. එයා එයා ප්‍රසන්න මනසෙන් ඉන්නවා. එහෙමයි. ඒ කියන්නේ එයා ඒකට ගැටෙන්නේ නැහැ. එහෙමයි. ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. හරි ප්‍රසන්න ආය කමක් නැහැ කියලා. හරි පුදුම හරි පුදුම තැනක් ඔය කියන්නේ ඔක <laughs> ඔච්චර කතා කරත් මල්ලි සමහර අය ආන ආර්යනාත් මේ පැය ගණන් මොනවද ආරණවංශ කතා කරන්නේ <laughs> මේ අර සමහර මේ ආදරබස් දෙඩ නැහැනේ මේ පැය ගණන් කතා කරන්නේ <laughs> ආර්යනාත් මේ ඔච්චර මොනවද කියන්නේ මේවා කියලා ඉවර කරන්න පුළුවන්ද කියලා කිව්වා. එහෙමයි මේ බුදුන් වහන්සේ මේ පැල් බැඳගෙන බල කියන ඒවා තියෙනවා. සමහර තැන්වල සමහර තැන්වල උ බුදුන් වහන්සේ මේ මෑත යුගයේ පවා මේ ලංකාවේ පවා සමහරලාට මේ රහතන් වහන්සේලා දවස් ගණන් බණ කියපුවා තියෙනවා. එක තරකදී අපිට අහන්න ලැබෙන මේ නන්ද ඇමතිතුමා නන්ද කියන්නේ බුදුන් වහන්සේගේ ඥාතිනේ. එහෙමයි. ওই නන්ද ගොඩක් ඔය ධර්මය අවබෝධ කරාට බණ කියන්නේ යන්නේ නන්ද රහතන් වහන්සේ මේ පොඩක් පැත්තකට වෙලා උදකලා වගේ එහෙම එහෙම ඉන්න කෙනෙක්. නන්ද රහතන් වහන්සේට කියනවා මෙහෙණින් වහන්සේලාට ධර්ම දේශනා කරන්න. එතකොට බුදුන් වහන්සේම තමයි මේ පනවන්නේ. එතකොට අන්ත ටිකක් ප්‍රියමනාප ස්වභාවයකුත් මේ ඒක අනු තියෙනවා. එතකොට මෙහෙණින් වහන්සේලාට ඔන්න දැන් බණ කියනවා. පළවෙනි දවසෙත් කියනවා. කිව්වහම ඔන්න මෙහෙණින් වහන්සේලාත් කියනවා මේ බුදුන් වහන්සේට වන්දනා කළා මෙහෙම මෙහෙම නන්ද රහතන් වහන්සේ මෙහෙම අපිට ධර්මයේ දේශනා කරා කියලා කියනවා. ස්වාමී මේ මෙහෙමයි කියලා බණ ටික බුදුන් වහන්සේට ඒ එසේ එසේ එහෙම දරා ගන්න කියලා. ආයි නන්දට කතා කරා. නන්ද පිටත් මේ වෙලාවට ওই විදිහටම ওই බණම කියන්න කියලා. ඊට පස්සේ දැන් දැන් නම් ඉතින් අර විද්‍යුත් වලන් තියෙනවා. ඒක දැම්මහම ඉතින් තටිය වගේ යනවනේ. දැන් ඒ කාලේ එහෙම නෙමෙයි ආයි කියන්න මේපේ. එතකොට ආයි ඒකමයි කියන්නේ. ඊට පස්සේ ආයෙ යන මෙහෙණින්නාන්සලා ගිහින් කියලා දන්නව ඇති මේ කියන එක නේ එහෙමයි නන්ද පොවාද <laughs> එතකොට ඒ ඒ විදිහටම දවස් දෙකක්ද තුනක්ද නේද ඔහොම දවස් එහෙමයි එතන අපි කියන්න ගියේ එකම බණත් බුදුන් වහන්සේ කියනවනේ කියන්න කියලා ආයෙ එහෙමයි ඒකට හේතුව තමයි අර අහන කෙනා දියුණු වෙනවා ටික ටික එහෙමයි ඒ මෙහෙණින්නාන්සලා ඇත්තටම මගපල් ලබනවා එහෙමයි හොඳ උපමාවක් තියෙන එතන බලනකොට මොකද මේ ධර්මයේ වැඩි වෙන්නේ නැහැ කොච්චර ඇහුවත්. එහෙමයි යන්න. හැබැයි ඒක පිරිසිදු සද්ධර්මයේ වෙන්න ඕන. එහෙමයි. දැන් එක එක ඒවා තියෙන හින්දායි භයානක වෙන්නේ. එහෙමයි. හැබැයි මෙන්න මෙතන තමයි අපි කතා කරන්න ඕනි තැන මම නැති වෙන හැටි. එහෙමයි. දැන් මෙහෙණින්වන්සේට අපි මේ කතා කරන්නේ සරින් සරේටම මම නැති වෙන හැටි. එහෙමයි. එහෙමයි. මෙහෙණින්වන්සේට හැමතිස්සම දැනෙන්න ඕනේ. එතකොට මේ මේ කරන්න බැරි දේවල් කියලා ඒවා තියෙනවා නම් මම ඉන්නවා. එහෙනම් ඒවලුත් තියෙන්න බෑ. එහෙනම් එතන මම හොයනකොට තමයි ඔක්කොම අහුවෙන්න ගන්නේ. ඊට පස්සේ දැන් ලයිට් ගියාම දාඩිය දානවා. ෆෑන් නැතුව සමහර අයට ඉන්න බෑ. එතකොටත් එයා ඉන්නවා. හැබැයි දාඩියක් දානවා සේරමක් ඉන්නවා. එයා ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්නකුත් නෑ. ඔන්න ඔතන. ඇත්තටම මේක කියන්න බැරි දාමක්. එහෙමයි අනන්ත. කියන්න බැරි දාමක්. මට මම නැති වෙන හැටි කියන්නේ කොහොමද? එහෙමයි. දැන් මේ කියන්න උත්සාහ යන්නේ අපේ උද්දේශ පාඩේ. අපේ උද්දේශ පාඩේ තමයි මට මම නැති වෙන. මට නැති වෙන හැටි එහෙමයි. මට මම නැති වෙන හැටි තමයි මේ ධාමේ ගැඹුරුම තැන තියෙන්නේ. එතන නැති වෙන නම් ඇත්තටම අරූපේ තියෙන්නේ. එහෙමයි. ඇත්තටම මෙතන මෙතන මෙතන ඇත්තටම ආත්ම සංඥාව දැනෙන තැන අරූපේ තියෙන්නේ. කම්පන චංචන ස්වභාවය. තමන්ට මොනවා හරි රෝස මලක් දිහා බලන් ඉන්නකොට ඒකට අල්මක් ඇති වෙනකොටම දැනෙනවා මේ ආත්ම සංඥාව. එහෙමයි. එහෙනම් කම්පණය කොතනද එතන ඒ කියන්නේ කෙලෙස් තියනවා කියන එකයි ආත්ම සංඥාව. එහෙමයි. ආත්ම සංඥාව තියෙනකම්ම කෙලෙස්ේ තමයි මේ ඒ ඉස්පතු වෙන්නේ. එහෙමයි. එතකොට එතනදී මේ මේ රූප සංඥාවෙන් මිදිලා වෙන්නත් පුළුවන්. අර කම්පණය වෙන ස්වභාවය. දැන් මට මම නැති වෙනවා ටික ටික. හැබැයි අර දැන් කෙනෙක් කියනවා ආරයන් වහන්සේ දැන් කිසිම දෙයකට බාහිර කිසිම ඇල්මක් නැහැ. ආරයන් වහන්සේ. දැන් එයා හිතන්නේ එයා කිසිම ඇල්මක් නැතුවම චන්දරාගේ දුර වෙලා. දැන් හරි නිවන් දැකලා කියලා. හැබැයි එයා ඉන්නවනේ. එහෙමයි. එයා කොහොමද ආරයන් වහන්සේ? දැන් මම දැන් මම කිසිම දෙයකට ඇල්මක් නැහැ. හැබැයි මට ආරයන් වහන්සේ කියන එක හරි මට දැනෙනවා. තාම මන් මේ ආත්ම සංඥාව තියෙනවා ආරයන් වහන්සේ. මොකක්ද ආරයන් වහන්සේ මේකට හේතුව? ඔන්න අහනවා. එතකොට තමයි දැන් අර කාම කාම භූමියේ ස්වභාවයෙන් මිදිලා. එහෙමයි. හැබැයි ඊට පස්සේ ආරයන් වහන්සේ කිසිම දෙයකට ඒ ආසාවකුත් එහෙම දකින්නවත් එහෙම මට කිසිම හීනෙන්වත් පේන්නේ නැහැ කිසිම දෙයක් එහෙම එච්චර දැන් මෙයා රූප සංඥාවනුත් මිදිලා කියන්නේ. ඒ කියන්නේ එයා එයා ඒව රූපවල හොයන්නේ නැහැ. ශබ්ද ශබ්ද විතරයි කියනවා. ආරහනවාස දැන් ශබ්ද විතරයිනේ. දැන් ආ දැනෙනවානේ. දැන් වර්ණ විතරයිනේ. දැන් අපි දැනෙනවා ආරහනවාස දැන් ශබ්ද වල හොයන්නේ නැහැ. කපුටෝලේ නු හොයන්නේ නැහැ. දැන් ආරහනවාස දන්නවා මේ ශබ්ද වල ශබ්ද විතරයි. අපි තමයි හිතන්නේ මේ ලේනෙක් කපුටෙක් කියලා. දැන් රූපත්තාරයන් වහන්සේ ඒ ඒවා දැන් වර්ණ හැඩතල විතරයි. ඒවා දැන් ශබ්ද දදා එකතු කරන්න යන්නේ. ඔය ඔය දෙකනොත් මිදෙනවා. දැන් රූප සංඥාත් මිදෙනවා. දැන් මොකක්ද තියෙන ප්‍රශ්නේ? ඒ තාරයන් වහන්සේ මේ තාම මට ආත්මයක් කියන්නේ අරූප සත්‍යමයි. ආරයන් වහන්සේ මේ දැනෙනවානේ. මොකද ආරයන් වහන්සේ මේකට කරන්නේ? දැන් අරූපේ තියෙනවා. දැන් කම්පණය වෙනවා යාට. කම්පනයක් තියෙනවා ආරයන් වහන්සේ. දැනෙනවා කෙලස් තියෙනවා තාම. ඒක මොකක්ද ආරයන් වහන්සේ කරන්නේ? දැන් ඉතින් මොනවා කරන්නද? දැන් දැන් ඔබ ඔබ එතකොට අපිට කියන්නේ ඔබතුමිය දියුණුයි. ඔබතුමියට දැන් බාහිර කාම වස්තුන් කෙරේ පිනවීමකුත් නැහැ. නෙක්ඛම්මසිත උපේක්ෂා පැත්තට යනවා. දැන් ඔබතුමිය නිබ්බිදන්ති විරාගන්ති නිරෝධන්ති පැත්තට යන්නේ. දැන් ආරෂ්ඨාංග මාර්ගය හමු වෙලා තියෙන්නේ. සම්මා දිට්ඨිය දැන් තියෙනවා. දැන් සම්මා සම්මා දිට්ඨිය තියෙනවා කියන්නේ ආරෂ්ඨාංග මාර්ගය හමු වෙලා තියෙන. දැන් කෙලෙස් නැති වෙනවා. කොහොමවත් නිවන් දකිනවා. හැබැයි කලබල වෙන්න එපා ඔරුව පෙරලෙනවා. ඒ කියන්නේ මේ මා මේක දැනගෙන හිටියේ නැත්නම් ඒත් ඔරුව පෙරලෙනවා. එහෙමයි. ඒ කලබල වෙනවා. එතකොට විචිකිච්ඡාව තියෙනවා. අන්න ආයෙ එනවා නීවරණ එනවා එතකොට. එහෙමයි. මේ මේ මේක පිරිසිදු වෙන්නම ඕනේ සුතමේ ඥානෙම. බලනකොට. එහෙමයි. ඒකම අපි කියන්නේ අවිද්‍යාව ආශේෂ විරාග නිරෝධෝ කියන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව පිටක් හරි තියෙනවා නම් එතන මමත් තියෙනවා මාන්නෙත් තියෙනවා. එහෙමයි. දස සංයෝජන වල අන්තිමටම පෙන්නනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලවත පරාමාස කාමරාග පිටික රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යාව අන්න එතකොට අපිට මේ ධර්මයේ හොඳටම පේනවා එහෙමයි අන්න එතකොට මේ මේවත් දැනගෙන ඉන්න ඕනේ ඒ කියන්නේ මේක කෙරවලට යනකොට මේවත් දැනගෙන ඉන්න ඕනේ මේ මේ පිළිම වෙන දේ මේක මෙහෙම වෙනවා කියන එක දැක දැක එහෙමයි එතකොට ඔය දැනීමෙන් මිදමින් යන්නේ එතකොටයි අන්න අවිද්‍යාව තමයි මේකත් නොදන්නකම මෙහෙම දෙයක් වෙනවා. එතකොට එයා හිතනවා තාම ඒ මාර්ගය වැරදි. මේ මාර්ගය වැරදි. තාම ඒ උනාට ආත්මේ තියෙන. ආත්මේ තියෙනවා කියන්නේ එතකොට මේක වැරදි කියලා හරි දෙක වැරදි කිව්වොත් මොකද වෙන්නේ මෙයා? මෙයාට හරි පාර හොයාගන්නම් බැරි වෙනවා. බැරි වෙනවා. අන්න ඒක ඒක තමයි අතිසියුම් තැන. ඒ කියන්නේ එයාට විශ්වාසයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ මේ විචිකිච්ඡාවක් නැතුවම සැක සංකා දුර වෙලා අර පටිසංකා ඥානෙ තියෙන්න ඕනේ. අපි කියන්නේ මොකද ඒකට අපි කියන්නේ කාංකා විතරණ විසුද්ධිය. ඒ කියන්නේ මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. තව විදියකින් කියනවා නම් දස ඥානවලදී පෙන්නනවා උදහව ඥාන, බය ඥාන, බයතුපට්ඨා ඥාන, මුනිති කම්මිතා ඥාන, ආදීනවනුපස්සන ඥාන, පටිසංඛානු ඥානය කියලා පෙන්නනවා. එතනින් පස්සේ තමයි සංඛාර උපේක්ෂා ඥානෙ තියෙන්නේ. පටිසංඛාව කියන්නේ සැක සංඛා දුරු වෙන්න ඕනි කියන එක. ඒතකොට සත් සුදස්සේ පැහැදිලි වෙන්න ඕනි මාර්ගය හරි මේ සියල්ල දැන් නිවැරදි දැන් යන්නේ සියල්ල යන ශේවීගෙන යනවා. දැන් ආරෂ්ඨාංග මාර්ගේ හමු වෙලා තියෙන්නේ. දැන් ශේවීගෙන Tamanට සාන්දිටික වෙන්න ඕන. ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. එතකොට Tamanට අභ්‍යන්තරයටම මේවා දැනෙනවා. මේ මේ ආසවක්ඛ්‍යා ඥානෙ මේ කෙලෙස් දුරු වෙනවා දැනෙනවා. හරිනේ? එහෙමයි. එහෙමයි යන්නේ. එහෙනම් සත් දැන් කිරි ගහට යනවා වගේ තියෙන්න ඕන. එහෙමයි යන්නේ. අර මේ වචනෙන් එහෙමනේ කියන්නේ නේ? එහෙමයි. ආයි ආයි කකුල් දෙකක් දෙපැත්තක කොහෙවත් පැත්තකට යන්නේ නෑ නෑ ඔව් සේරම කුඩු වෙලා තමයි උතන්ට එන්නේ ආයි දිව්‍ය ලෝකද අරවද මේවද අර තියෙන සමතද අරවද මේවද ඔක්කොම මහා මෙතන ඇවිල්ලා මහා පුරුෂයෙක් ඉන්නේ ඒ කියන්නේ මෙයා ඇවිල්ලා ඇත්තටම මේ මෙයා ඇවිල්ලා උතන බුදුන් වහන්සේ පෙන්නනවා වචන ගොඩාක් කියන ඔය අවබෝධයටපත් වෙනකොට ඔය අවබෝධයට වචන එක වචනයක් නෙමෙයි යා මහා පුරුෂයෙක් උත්තම පුරුෂයෙක් ඒ කියන්නේ පඬිතෙක් කියලා කියනවා ඒ කියන්නේ මේ මේ මේ අවබෝධයටපත් වෙන කෙනාට ආයෙත් තර්ක නැහැ. අතක්කවචර ධර්මයක් කියන මේක තර්ක කරන්න එකක් නෙමෙයි. මේක ප්‍රත්‍යක්ෂතාවයත් එක්කලා මේක සත් සුදත්වේ කුඩු වෙලා යන ගමන. එහෙමයි. දැන් හරි. දැන් මෑණින් වහන්සේ නිවන් දකින්න මේ අපේ හුස්ම ගියත්ක මෙතන මේ මොහොතේ ඊගා මොහොතේ මෑණින් වහන්සේ මේක කෙලවරටම කරනවම තමයි. මෑණින් වහන්සේට දන්නවනේ වෙන මේක තාම විකල්ප ගමන්නේ ඒකත් කියනවා එහෙමයි ඒ කායන වස්තු අයම් වික්කවේ මේක අර අර කියන කියන එක එක ඒවා මේ මේ පේනු පුළුවන් මේ පැත්තට පුළුවන් එයා පැත්ත මාරු කරලා උරුව කරකවලා අන්තිමට එයාගෙන් බෙල්ල උලුක්කේ මේකේ නෑ ඒවා මේකේ තියෙන ඒකායන මග්ගෝ අයම් වික්කවේ උජුං කායම් පනිදාය කියන ඍජුභාවයේ ඔසක්කෝ උජුකෝ ඍජුකෝ කියන කොටත් අපිට තේරෙනවා මේකේ නම් වෙන එකක් මේ හොයන්න නෑ ඒකායන මග්ගයි කියන්නේ එහෙමයි තව මගක් තිබ්බොත් එක මගක් වර්ධිනවා. ඒ කියන්නේ සත්‍ය දෙකක් නෑ සත්‍ය එකක්. තව එකක් තිබ්බොත් තව එකක් වර්ධි වෙනවා. ඒ කියන්නේ එකම සත්‍යයි ලෝකේ තියෙන්නේ. ඒකයි පරම සත්‍ය. ඒ පරම සත්‍ය අවබෝධ කරන එක අන්න අවිද්‍යාව අසේෂ විරාග නිරෝධෝ කියලා. එන්න නම් මේ විචිකිච්ඡා සියල්ල කුඩු වෙලා තියෙනවා. මෙහිණින් වහන්සේ හොඳට ධර්මයේ දේශනා කරතේකි. අප මේ මේ මේ මග පෙනීම කෙනෙකුට හම් වෙලත් එයා ඒ පාර නොගියොත් අර බුදුන් වහන්සේ කියන දේ තමයි අපිට කියන්න වෙන්නේ. ආනන්දේ ජේතවනාරාමයට එන පාරක් කියයිද එන ආකාරයක් කියයිද? ඔවුන් වෙන හේවත් යයි නම් මම කුමක් කරන්න දානන්දේ? එහෙමයි. නේද? එහෙමයි ඉතින් අපිට කරන්න පුළුවන් දේ පාර පෙන්වන එක විතරයි. එහෙමයි. කල්‍යාණ මිත්‍යා පාර දකින්න කෙනා ඉතින් ඔහු වෙනවා. ඉතින් තමන්ගේ අතේ තමයි තියෙන්නේ. යන්න පුළුවන් උපරිමයට දැන් යනවා මෙනින් අපිට යන්න බැරි වෙන තැනකුත් වෙනවා. ඒ කියන්නේ අපිට ඉන් එහාට ඒ කියන්නේ එකගෙන යන්න බෑනේ. එහෙමයි තමයි. සාන්දිටික ධර්මයක් තියෙනවා. මෙනින් වහන්සේට දැනෙන දේ අපිට දැනෙන්නේ නැහැ. එහෙමයි. මෙහෙණින් වහන්සේ ඊගා මොහොතේ එන සිත දකින්නේ මෙහෙණින් වහන්සේමයි. එහෙමයි. එහෙනම් මෙහෙණින් වහන්සේ දක්ෂ වෙනවා. කුසලත් උපසම්පදා වෙනවා සතිත්ත පරිව දපරංගෙන් අන්න එහෙම වුණොත් අන්න බුදුන් බුදුන් වහන්සේනේ සියලු බුදු අනුශාසනා කරන මේ සබ්බ පාපස්සකරණ සියලු සිතුවිලි අකුසල්මයි කුසල සුපසම්පල මේ දක්ෂතාවයේ තියෙනෝනේ මේ කුසලයේ තියෙනෝනේ අන සතිත්ත පරිවර්තන ඒ වුණොත් චිත්ත දමනේ සිද්ධ වෙනවා එතන සාසන එයයි සියලු බුදුරන් කියන්නේ මේ මේ ධර්මයේ බුද්ධ ස්වභාවයටයිපත් වෙනවා එහෙමයි අපි සාකච්ඡා කරනවා රණවස කීප දෙනෙක් එකතු වෙලා හැම ධර්මයේ ඇත්තටම සාකච්ඡාවේ වටිනාකම තමයි මෙහෙනින් වහන්ස මේ අනුසෝතය තුළ අපි නිතරම ඉන්නේ බාහිර බාහිරට ගිය ඒ කියන්නේ ඒ කියන්නේ මේක ප්‍රතිකම්පන කියලා අපි කියනවනේ අපි කියන මේක ভাইබ්‍රේෂන් එක මේක ධ්වනියක් හරියට ඒක බාහිර සෑහෙන කාලයක් අපිට බල ගැන්විලා තියෙනවා අපි කියන්නේ මේක අපි කියන්නේ එකයි අර අපි කියන්නේ චිත්තාරෝපණය කියන වචනේ අපි දන්නේ මේක පොත්වල තියෙනවද කියලා හැබැයි අපිට හිතිලා අපිට දැනෙලා තමයි මේක කිව්වේ චුම්බක ආරෝපණය, විද්‍යුත් ආරෝපණය වගේ මෙතන චිත්ත ආරෝපණයක් තියෙනවා කියලා. අපිමයි ඒක අපි දන්නේ ඒක පොත්වල නම් අපි දැකලා නැහැ. අපි අපිට එහෙම දැකලා නැහැ. අපි හැබැයි අපි කියනවා ඒක. අපිට වැඩක් නැහැ වෙන මොකක්වත් අපිට ප්‍රත්‍යක්ෂ ධර්මය අපි දේශනා කරා බුදුන් වහන්සේත් අහනවා මහණෙනි නුඹලා බණ කියන්නේ මා කිවා කියාද නැත ස්වාමීනි අප දේශනා කරන්නේ අපට ආબોධුණු ධර්මයක් තමයි එහෙමයි අරනවා කියන්නේ ඉතින් අපි මේ චිත්තාරෝපණ කියන වචනේ කිව්වේ අපි ස්පාක් වෙනවා කියලා කිව්වේ මේවට සෙන්සස් කියලා කිව්වේ මේ විවිධාකාර විදිහට තරංගද හැමදේම අපි කියන්නේ අපිට මේ පහසු විතරට මේ නූතන ඉපදින දරුවට තේරෙන්නේ නැත්තම් අපි අර ඒ දවස්වල රුප්පණේ ඉද්දෙනවා උජ්ජිතති කියන වචන දැන් ඒවට තේරෙන්නේ නැහැනේ කිව්වට දැන් මේ සාමාන්‍ය මිනිස්සුෙකුට මේක කියන්න ඕනනේ එතකොට ආයේ මනුස්සයා මේ ධර්මයේ බොහොම සතුටින් ගන්නවා. ඒ මනුස්සයා දුකෙන් මිදෙනවා. ඒ මනුස්සයා දෘෂ්ටි වලින් ගැලවෙනවා. ඒ ඉතින් මේ මේ රටේ මේ ඉන්න මිනිසුන්ට මේක තේරුණත් වටිනවා. එහෙමයි. ඇත්තටම ඒක තමයි. ඉතින් මෑණින්හන්සේට අර අරූපය තමයි අපි ගොඩක් ඉස්මතු කරා. මේක කරන්නම බැරි දෙයක් නෑ කරන්නේ. එහෙමයි. කරන්නම බැරි දෙයක්. අපි දන්නවා මේක කරන්න බෑ. මොකද අරූපේ පෙන්වන්න බෑ. අරූපේ දැනෙන එකක්. එහෙමයි. නමුත් ඒක පෙන්වන්න අපි පොඩ්ඩක් ඒක පැහැදිලි කරන්න වෙනවා. එහෙමයි. මෙහෙම ස්වභාවයක් මෙතන මේක තියෙන්නේ කියලා. එහෙමයි. එතකොට මෑණින් වහන්සේ මෑණින් වහන්සේ මම ඉන්නේ කොතනද කියන එක බලන එකම තමයි අන්තිම තැනේ තියෙන්නේ. හැබැයි කම්පන චංචන ස්වභාවෙත් අර ගලපීම තියෙනවා. එතනට එන්නේ නැහැ. එතනට එන්නේ අන්තිමට. හැබැයි ඔක සමත භාවනාවෙත් එනවා. එහෙමයි. හැබැයි සමත භාවනාවේ කෙනා නැති වෙන හැටි දන්නේ නැහැ. එහෙමයි. යා ආත්ම කතාවක්වත් උතර දන්නේ නැහැ. එයා එයාට කම්පන ගන්ධ ස්වභාවයක් එනවා. කෙරවලට එනවා. එතන එතන අනිත්‍යයි අනිත්‍යයි කිය කියන්නේ ඔය අනිත්‍ය සංඥාව වඩනවා. අනි මෙතන මෙතන විමෝචන චිත්තං කියන තැනට එනවනේ. සබ්බකාය පරිසංවේදී අතසිස්සම් පස්සසිස්සම් චිත්ත සංකාරම් පරිසංවේදී අතසිස්සම් පස්සසිස්සම් කියලා උග්‍රහ නිමිත්ත පටිභා නිමිත්ත කියලා එනවනේ සමාධි ඔස්සේ එනවනේ. එහෙමයි. ඒ උතනින් ඇවිල්ලා අවසානයේ මේ මේ නොදැනෙන ස්වභාවයට නෙන්නේ. අසන්සලයට නෙන්නේ. සංඥාව ප්‍රතිසභාවකට එනවනේ සුකුම ස්වභාවයේ ආවට එතන කෙනා ඉන්නේ. එහෙමයි. එයාලා හිතනවා කෙනා කොයි වෙලාවෙත් නැති වෙයි කියලා. කවදාවත් ඒක වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. හේතුව අර අවිද්‍යාව තියෙනවා. තියෙනවා එහෙමයි. මොකද අර සත්‍යේ පුජ්‍යලයක් නැති මේ ධර්මයේ දන්නේ මෙතන මෙතන තියෙන ධර්මතාවයක් අවබෝධ කරගන්න සිත හැදෙන හැටි. ඒක දැක්කොත් විතරයි ශබ්ද වර්ණ මේවා එහෙම සත්‍ය පුජ්‍යලේ ආත්ම කතාවක් මෙතන එහෙම නැති සබාදාමක් දකින්නේ අවබෝධයෙන් සංකිතේ නිබ්බිදා. ඒක අවබෝධ කරන එක. ඒක අර සමතේ වගේ පාවෙන එක නෙමෙයි. පාවෙන එකට ගියාට ඒතර ආත්ම සංඥාව නැති වෙන්නේ නැත්තේ ඒක. මෙතන මුලින්දම අවබෝධය තුල කුඩු වෙලා එනවා. කෙනෙක් නැහැ. ඊට පස්සේ Taman නැහැ. ඊට පස්සේ ඒතර ශබ්ද වර්ණ කියලා ගන්නකොටම කොහොමද දිය වෙලා. එහෙමයි. දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් විදිහට එතන කැඩිලම යනවා. එන එන කිසිම දෙයක එතකොට මේ ධර්මයේ දකින්න. ධර්මයේ විදර්ශනා ඥාණයෙන් දකින්න. එහෙමයි එහෙමයි. එතකොට ආත්ම සංඥාව එතනදී අර අවබෝධයෙන් මිදෙන්නේ සංකිතේනින්. ඒ ඒක දකින්න එයා ඊට පස්සේ අර සතර ඉරියව්ව බලන්නේ. මේ මම ඉන්නවා. එහෙමයි. එහෙමයි. ආත්ම ආත්ම සංඥාව එයා අතනදී අවබෝධයෙන් දැකලායි මිදෙන්නේ. එහෙමයි. ඒක නෑ සමතේ. අනිත්‍ය අනිත්‍ය කිය කියන එක නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය අවබෝධ කරගන්න තියෙනවා. අනිත්‍ය අවබෝධ කරන්නේ මෙතන එන ආරම්භනේ එහෙම දෙයක් නැහැ. මේකේ දෙයක් නැහැ බව අවබෝධ කරොත් තමයි අනිත්‍ය අවබෝධ කළා වෙන්නේ. එහෙම වුණොත් තමයි ඒත් එක්කමයි දේ මෙතන කෙනක් නැති වෙන්නේ. ආත්මේ නැති වෙන්නේ. ඒක එනවා සුතමේ ඥාණයෙන් ඒක එනවා. හැබැයි ඒක ප්‍රායෝගික කරන එක විතරයි ඔය කම්පන චංචල ස්වභාවයේදී සිද්ධ වෙයි. අතනදී ඒ කතාවක් මොකක්වත් එහෙම අවබෝධ කරගන්න නැතුව කෙලින්ම ගිහිල්ලා අවසානයේදී රැති වෙනකම් බලන් ඉන්න එකක් තියෙනවා. එයාට අවබෝධයක් නැහැ. මේක අවබෝධයෙන් මේ ධර්මය ඉස්සලා ඇත්තටම අවබෝධ කරන්න තියෙන දෙයක්. ඒ කියන්නේ මේක කල්‍යාණ මිත්‍රයා මතමය ආනන්දේ මේ ශාසනය පවතින කිව්වේ ඒකයි. මොකද මේ ධර්මයේ අවබෝධ දැන් සමහරලාට දැන් අපි අපි මේ අවබෝධය කරගෙන කියන එක අවුරුදු 100ක් ගියත් අපි කියන එකයි කෙනෙකුට ආවුස කාලේ එච්චර නැති එක නැත්තම් මේක <laughs> මේක මේක ඇත්තටම ලේසික වේසි වැඩක් නෙමෙයි. නමුත් අපි මේක මෙහෙම කියනකොට එයාට වැඩි කාලයක් නොගොත් කරගන්න හැකියාව තියෙනවා. එහෙමයි. එහෙමයි නැත්තම් සමතේ වඩන අය සමතේ වඩලා අවුරුදු ගානකට වයසයි. ඊට පස්සේ එයා මේක මෙනෙහි කරන්නේ එයා දන්නේ ආත්මයක් නැති වෙන්නේ කොහොමද කියලා. එහෙමයි. ආත්මේ නැති වෙන හැටි තමයි අපි ඔය ශබ්ද වර්ණ කියලා කුඩු කළාම දාන්නේ. එහෙමයි. ශබ්ද වර්ණ කියලා දකින අපි ඒක මෙනෙහි කරන්නමයි දෙන්නේ. එහෙමයි. ඒක තමයි අර මේ අපි ගොඩක් ඒක දේශනා කරන්නේ. ඒක ඒ දර්ශනය දේශනා කරන්නේ. එතනදීම තමයි අපි කියන්නේ මෙතන ආත්මයක් නැති බව. මේ ආත්මයක් නැති බව අවබෝධ කරගෙන ප්‍රාර්ථෘත්‍ය ඥානය කියන තැන ප්‍රායෝගිකව ඒක අත්දකින්න හැටි තමයි ওই අවසානයේ මේනින් හදට කියන්නේ. එතනත් ඒ කම්පන යන්ත්‍ර ස්වභාවය තමයි. හැබැයි එතන දකින්නේ මෙහෙණින් වහන්සේ අර කෙනා නැතිවයි ඒක කම්පණය වෙන. දිය වෙන අර අර අර සබ්බූපති පටිනිස්සග්ගෝ කියප එකයි ඔය දකින්නේ. එහෙමයි. සබ්බූපති පටිනිස්සග්ගෝ කියන්නේ උපදී අත්හැරෙන තැන. එහෙමයි. ඒ කියන්නේ මේ මේක ඇවිල්ලා අරක මේකයි මේ මේ සමතේ තුල ඒක කවදාවත් වෙන්නේ වෙන්නේ අපි ඒ හිතපු ඉඳන් හොඳටම දන්නවා. හැබැයි මේක මෙතන අවබෝධයෙන් ආත්මේ නැති වෙලා දැන් තියෙන්නේ. එයාට ආත්ම සංඥාව නැහැ. හැබැයි එයාගේ තියෙන කම්පන ස්වභාවය. තාම අර අනුසෝතය තුල අර මේ මේ දැනෙන ස්වභාවය තුල අනේ ඒක ඒකයි දිය වෙන්නේ අන්තිමට. ඒකයි සාස්ත්‍රාඥා ඥානය කියන එක කියන්නේ. අද ඒක සිහිය පැවැත්වීම තුළ එයාගේ අභ්‍යන්තරයෙන් එයා රළු සංඥාව ටික ටික ටික ටික නැති වීගෙන යන ස්වභාවයේ ආසවක්ඛ්‍යා ඥානය තුළ පටිනිස්සග්ගානු පස්සී කියන්නේ එයාට නැවත මේ කෙලෙස් නැති වෙලාම ගිය බව දැනෙන්න ගන්නවා. එහෙමයි. කම්පන ස්වභාවයේ දියවිග. නමුත් ඕක බලාගෙන ඉන්නවා අරූපය තුල සමතේ වැඩ නැහැ කවදාවත් වෙන්නේ නැහැ කියලා අපි කියනවා. මේක පාත් දෙකක් අතිසියුම අන්තිම මොහොත අන්තිම කතාව. මේක පොට්ටම අතර තේරුම් කරනවා සංඥා අபிසංකර නිරෝධයක් මෙතන පොට්ටපාද ආත්ම සංඥාවක් නැහැ කියලා. පොට්ටපාද අන්තිමට ඔක්කොම බණ අහගෙන ඉඳලා ඉඳලා අහනවා. කොහොමද ආත්මේ නැති වෙන්නේ? ඔන්න ඔතන තමයි පොට්ටපාද අර අර අර සුකුම ස්වභාව ටික ඔක්කොම කියන මේ මේ අபிසංකරණය සුකුම මේක නිරෝධයක් වෙනවා සංඥා සුකුම වෙනවා විවේකද ප්‍රීසුක සුකුම සත්‍ය සංඥා සමාජ ප්‍රීසුක සුකුම සත්‍ය සංඥා නසන්නා නා සංඥායතන සුකු සුකුම සත්‍ය සංඥා ඔහොම පොට්ටපාදට පැහැදිලි කරනවා දිගටම සමත භාවනාවේ දිගටම පැහැදිලි කරනවා බුදුන් වහන්සේ පැහැදිලි කළා අන්තිම කියනවා හැබැයි පොට්ටපාද මෙතන අபிසංකරණයක් තියෙනවා අන්නේ අபிසංකරණ නිරෝධ වුණොත් නිවන් දකින්නවා කියලා සංඥා අபிසංකර නවතින්නේ අවබෝධේ. නමුත් පොට්ටපාදට ඒ අවබෝධේ නැහැ. ඊට පස්සේ පොට්ටපාද අහනවා එතන ආත්මය කොහොමද නැති වෙන්නේ කියලා. අන්න එතනදී තමයි බුදුන් වහන්සේ දේශනා කරන්නේ පොට්ටපාද ඉන්න ආත්ම දෘෂ්ටියේ ඉන්නකම් මේක තේරෙන්නේ නැහැ පොට්ටපාද. ආත්ම දෘෂ්ටිය නැති දවසටයි මේක තේරෙන්නේ කියන. එතකින්ම අපිට තේරෙනවා පොට්ටපාදට කියපු දේ තමයි ওই සමතේ වඩන අයට අපිට කියන්න තියෙන්නේ. ආත්ම දෘෂ්ටිය නැති වෙන්නේ ඔය කම්පන චන්දන කියලා අන්තිම ස්වභාවයේ සමතෙන් ගිහිල්ලා නන් නෙමෙයි. විදර්ශනා වැඩිම තුලින්. ඒ පටිච්ච සමුපාදය මෙනෙහි කිරීම තුලින්. ඒ සිත හැදෙන හැටි දැකීම තුලින්. ඒ මේ විශාල කතාවක් තියෙන්නේ එකයි නාම රූප මේ මේ බුදුනාගේ දේශනා කරන මහා නිදාන සූත්‍ර ස්කන්ධ සූත්‍ර සලායතන සූත්‍ර මේ මේ මේ සංචේතනා සූත්‍ර ඇයි මේ දේශනා කරන්නේ මේ තමයි ධර්මය එහෙමයි එතනයි ධර්මයේ තියෙන්නේ අපි කජ්ජනීය සූත්‍රය කියලා ඔය නිතරම කියන්නේ මේ කජ්ජනීය වර්ණ තුලයි සිත ඇදෙන හැටි තියෙන්නේ එහෙමයි මේකේ මාණික්‍ය රත්නේ තියෙන්නේ නාම රූප විඥාන කියන තැන ඒක තියෙන්නේ ඇත්තටම හැමෝම හිතන්නේ ඉපදෙන්න එකයි කතා කරේ කියලා නෑ ඔය කියන්නේ සිතේ ආරම්මණයක් අපි සිතේ සත්‍ය දකිනකොට විඥානයේ බැස ගන්න හැටි නැති වෙන හැටි නාම රූපේ මහා නිදාන සූත්‍රය තුළ පෙන්නන නාම රූප විඥාන පටලැවිල්ල පෙන්වන්නේ ඒක තමයි මේ මව් කුසේ බැස ගන්න එක නෙමෙයි මේ කියන්නේ. ඒක උපමා විතරයි. ඒක මේ සිතට එන අරමුණේ සත්‍ය දකිනකොට නාම රූප විඥානේ අපපටිතිත වෙන හැටි අනිදස්සන වෙන හැටි කියන්නේ. එහෙමයි. ඒක තේනන තමයි අපි මහනිදාන සූත්‍ර කොටස් හතරකට පැහැදිලි කරන්නේ. මේ කියන්නේ සිතට එන අරමුණ සත්‍ය දැස ගත්තොත් ඒක ඇත්ත වුණොත් එතන නාම රූප ප්‍රතිෂ්ඨාවක් තියෙනවා. හැබැයි ඒ අපි හිතන දේ එතන නැහැ කියලා දැක්කොත් නාම රූප ප්‍රතිෂ්ඨාවක් නැහැ මානෙනි කියන එකයි. මේ නිවන් මගයි බුදුන් වහන්සේ දේශනා කර බුදුන් වහන්සේ හැමතැනම දේශනා කරන්නේ නිවන් මග. ඒක දකින්න නම් ධර්මයේ දකින්න ඕනේ. එහෙමයි අයිනෝස්. හරි පුදුම ධර්මයක් නේද ඒක. එහෙමයි එහෙමයි අයිනෝස්. ඉතින් දැන් දැන්ට ප්‍රමාණවත්. එහෙමයි අයිනෝස්. අර පෙන්නපු පිළිවෙල හොඳයි. එහෙමයි. අර විශේෂයෙන්ම අර කම්පන සංසන ස්වභාවයේ අර සමතේ තුලින් ගියත් ඒක වෙන්නේ කියලා ඒක වෙන්නේ පටිසමුපාදයෙන් විතරයි කියලා. ඒක දකින්න මේ නේනවා. සමාජයේ තාම ඒවා වෙන් වෙලා හරියට මේවා මේවා හඳුනගෙන නැහැ. තාමත් සමහර අය හිතනවා ආ එතනත් කම්පන සංසන තියෙනවනේ ආ එතනින් තමයි යන්න පුළුවන් අපිටත් කියේ හිතනවා. ආ සමතෙන් පුළුවන් ඒක තමයි එතනින් පුළුවන් මේක විදර්ශනාවෙන් මෙතනින් පුළුවන් කියලා මේගොල්ලෝ හිතනවා මේ ආ මේ පාරවල් දෙකක් තියෙනවා කියලා. එහෙම එකක් නෙමෙයි. මේක ඒකායන මග්ගෝ අයම් බික්කවේ එකම මගයි මානේ නැති වෙන්නේ. හැබැයි සමත විපස්සන යුගන්ධන් ගමනක් තියෙනවා. ඒ කියන්නේ සිත විසිරෙනකොට දකින්න බෑ අන එතනයි ඕනෑම චිත්ත ඒකාග්‍රතාවයකින් නිවන් දැකිය හැකි කියලා. ඒ ඒකමයි විදර්ශනාවට ඒක අවශ්‍යයි. ඒ විදර්ශනා කරන්නයි සමතය අවශ්‍යයි. ඉතින් මෙතන හොඳින් මේ විදර්ශනාවක් පටිසමුපාදේ මුකුත් මෙනේ කරන්නේ නැත්නම් සමතෙන් කරුණ නිවන් දකින්නේ නැහැ කියලා අපි කියනවා. ඒක නම් වෙන්නේ නැහැ. ඒක වෙන්නෙම නැහැ. ඒක ඒක ඒක ඒක ඒක ඒක කියන්නේ ඒක කවුරු හරි කියනවා නම් එයා මොන හරි අවබෝධ කරගත්තා නම් එයා ඒ කාන්ත වශයෙන්ම පටිසමුපාද මෙනේ කරනවා. මොකද මේ ආත්මේ නැති වෙන වෙන ක්‍රමයක් නැහැ. නැහැ. අවබෝධයෙන් නැති වෙන්නේ. එහෙමයි. එහෙනම් වහන්සේ මේ ධර්මයේ දන්න නිසායි දැන් දන්නවා මෙතන ආත්මයක් නැහැ එහෙමයි. එහෙම නැතුව අර සමතේට රැවටුණු කෙනා හිතන්නේ අනිත්‍ය අනිත්‍ය කිය කියනකොට ඒ මුකුත් නොදැනෙන ස්වභාවයට පා වෙලා ගිහිල්ලා එතරම් කම්පන චන්තන ස්වභාවයේ ඉඳලා එතනින්ම සියල්ල ආ කොයි වෙලාවෙන් නිවන් දකි. ඒක වෙන්නේ. ඒක නිසා තමයි අපි කියන්නේ ආවුස කාලේ එච්චර නෑ අපරාධේ හුස්ම ටිකයයි හැබැයි සසර ගමන යනවා කියන්නේ. අරූපය තුල සිර වෙලා ඉඳී. ඒක තමයි අපරාධයක් ඒක. ඒ නිවන් මාර්ග හරියට දැනගෙන යන්න ඕන කියන්නේ. එහෙමයි. එහෙමයි. හොඳමයි මේ ඉන්නහස එහෙමනම්. එහෙමයි යන්නේ. වහන්සේ බොහොම පිංසින් දෙන බලපෑම තාතාත් පැවිදි වෙන ලෝක සත්‍ය දුකින් දහස් කරන්න. ඉන්නම් ආරම්භ සුභාන්ති නමස්කාර වේවා. කෙරුවන් සරණයි. මෙනෙහි කරන්න මේ ඉන්නහස. එහෙමයි. තිසේ ගමනිය තිසේ සිව්. එහෙමයි. හොඳමයි මේ ඉන්නහස. කෙරුවන් සරණයි. එහෙමයි. නමස්කාරය වහන්සේට. සුපත් වේවා. නැහැ. ඒ මිදි මේ වස්සගතවසු අතේ ඒ කියන්නේ ධානවල රූප ධානවල හිටියක් දකින්නේ නැහැ නේම දෙයක්. එහෙමයි. අපිට මේ අපි මේ කියන්නේ සුද්ධ කරන්නේ. ඒ කියන්නේ මේ අර දෘෂ්ටි නැති කරන්න කියන්නේ. ඕකේ කතා ගොඩක් තියෙනවා අර දෙයියෝ දැක්කා මේ දෙයියෝ මිනිසුත් එක්ක කරටක් දාගෙන අය කතා කරන දේ තමයි දැන් කතා පොත් කියලා තියෙන්නේ දැන් ඒ දෙයියෝ කියලා නෑ එක මිනිහෙකුටවත් දෑ පුදු කෙනෙක් පාරෙලා කියන්නේ දේව කතා ටික තියෙන්නේ අර බුදුන් වහන්සේගේ සිවුරු හස්සේ එක දෙයියෙක් හංගුණා කියලා කියනවා. එක පොතක් ලියාගෙන පොත් එකක්